කාරුණික පිළිතුර අද අප ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන මේ ධර්ම දේශනාව පිළිබඳ ඒ වගේම ධර්ම දේශනාව සඳහා වැඩම කරන ආම්දුරන් වහන්සේ පිළිබඳ ඔබ කවුරුත්ම කාරණා දැනගෙන මේ අවස්ථාවට පැමිණි පිරිසයි. නමුත් අපි වැඩම කළ ආම්දුරන් වහන්සේ පිළිගැන්වීම අපේ යුතුයකමත්ව පවතිනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී උන්වහන්සේව විහාරස්ථානයේ වෙනුවෙන් අපි පිළිගැනීමටයි සූදානම් වෙන්නේ. සුදර්ශන හාමුදුරන් වහන්සේ මෙල්බන් පුරවරයට වැඩම කරනවා කියන බව උන්වහන්සේ කාලයක් ලංකාවේ ඒ ශාසනික කටයුතු දෙනකොට බණ දහම් දේශනා කරනකොට මෙල්බර්න් පුරවරයේහි අපේ මේ ප්‍රදේශයේ වාසය කරන දායක පිරිස අපට නිතර නිතර කාරණා මතක් කළා විශේෂයෙන් පත්මසිරි ඉරගේ මහත්මයා අපට මතක් කිරීම කළා මහසි අහවල් කාල පරිච්ඡේදය දේදී වැඩම කරන්නට නියමිතයි ඒ කාල පරිච්ඡේදය අපි උන්වහන්සේලවා ධර්ම දේශනාවන් පවත්වා ගන්නට කටයුතු පිළියෙල කරමු කියලා. බිරෙක් සාක්මුනි සම්බුද්ධ විහාරස්ථානයේට උන්වහන්සේ වැඩම කරලා දැන් මේ කාල පරිච්ඡේදය තුල ඒ විහාරස්ථානයේ අනිකුත් ඒ විහාරස්ථාන වල හා ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල දැන් මේ අවස්ථාව වෙනකොට ධර්ම දේශනා රාශියක් පවත්වා තිබෙනවා. ඉතින් ඉදිරි දවසේ ලිස්බන් ආදී කොට ඇති ඒ ප්‍රාන්තවල ධර්ම දේශනා සඳහා මහන්සි වැඩම කරනවා. අපි සුදර්ශන හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාව මෙහි පවත්වා ගැනීමේ ඕනෑකම විමලානන්ද හාමුදුරන්ට මතක් කළාම මහන්සේ ඊට බොහොම අනුකූලව අපට අනුග්‍රහය දක්වා තිබෙනවා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේට ඒ පිළිබඳ ආරාධනා කරලා ඉතින් අද දවසේ ධර්ම දේශනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය කරගත්තා. විශේෂයෙන් අද දවස් අපි පිළියෙල කරගත්තේ අපේ භාවනා මධ්‍යස්ථානයේ මාසික සීල භාවනා දවස අද දවස නිසා. නමුත් මේ දවස අපට වෙනස් කිරීමට සිද්ධ වුණා ලබන සතියේට. ඉතින් ඒ අනුවයි ඉතින් දෙකට ධර්ම දේශනාව සඳහා ආරාධනා කළා තිබුණත් පසු අපි මාසයට මතක් කිරීම කළා. දෙක වගේ වෙලාවට වඩා හවස 4ට වගේ පිරිසගේ පැමිණීම වඩාත්ම බලාපොරොත්තු වෙන නිසා මේ වෙලාවට ධර්ම දේශනාව සඳහා වැඩම කරන්න කියලා. ඒ සියලු ආරාධනාවන් වහන්සේ පිළිඅරගෙනයි කාරුණික මෛත්‍රී සාගත සිතින් වැඩම කරන්න යෙදුනේ. <clears throat> අපට හොඳට මතකයි ගත වෙච්ච කාල පරිච්ඡේදයේ මෙල්බන් පුරේට පුරවරයට වැඩම කරලා ධර්ම දේශනා රාශියක් අපේ විහාරස්ථානයේ තවත් බොහෝ ස්ථානවල ඒ පිටිගල ගුණරත්න හාමුදුරන් වහන්සේ සිද්ධ කළා උන්වහන්සේගේම සහෝදර හාමුදුරන් වහන්සේ නමක් දස්න හාමුදුරු අපට උන්වහන්සේ හඳුනා ගැනීමට මෙහිදී ලැබීමත් අපි සන්තෝෂිත කාරණයක් හැටියට සිහිපත් කරනවා. උන්වහන්සේගේ ධර්ම දේශනා ඒ ත්‍රිපිටක ධර්මයේ මූලික කරගෙන තාම සස්සාකාරීන් පැහැදිලි කිරීම සිදු කරන බව අපට හොඳ හැටියට දැනගන්න ලැබී තිබෙනවා. ඉතින් අද මේ කාල පරිච්ඡේදය තුළ විවිධ ආකාරයේ ධර්ම දේශනා තමයි අපට අහන්න ලැබෙන්නේ. ඒවා පිළිබඳ විවිධ විවේචනය කරන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරන්ගේ උතුම් ධර්මයේ හොඳ හැටියටම පටහාගෙන ඒ විදිහේ පැහැදිලි කිරීම සිදු කරන හාමුදුරන් වහන්සේලා වෙත හැම දිනාගේම ආශිර්වාදයේද ලැබිය යුතු අවස්ථාවක් තියෙන නිසා මේ ස්ථානීයට වැඩම කරන්න තියදුණු මේ හාමුදුරන් වහන්සේට අපි විහාරස්ථානයේ වෙනුවෙන් තා ගෞරවයෙන් ආරාධනා කරන අතර උන්වහන්සේට තව තවත් ඒ උතුම් ධර්මයේ ජීවිතයේ දියුණු පිළි කර ගැනීම සඳහා ශක්තියක් ඒ වගේම එය ලෝකයාට බෙදා දීම සඳහා කායික මානසික සුව සම්පත්තියින්ද තුන්දුවන්ගේ සූවිසිදුනා ආශිර්වාදයෙන් ජයසිරි මහා බෝසතුන්ගේ ආශිර්වාදයෙන් දෙවිලක් වන්දින් ප්‍රාර්ථනා කරනවා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්ම දේශනාව පැවැත්වීමට කවුරුත් සාධනාවක් පවසන හැම දිනම පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කරන්න Thank you.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 කරන්නේ නිසා හැම දිනාම මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක්තෙන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් මේ දේශනාව තුළදී මේ සසර දුක්ගිනි නිවෙන සත්‍ය අවබෝධ වේවා කියන එකම කලන සිත් ඇතුව හැමදෙනාම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඇයි පින්වතුනි අපි එහෙම උවමනාවෙන් සකස් කරලා ආදරෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ එහෙම ශ්‍රවණය කළොත් ලැබෙන යහපත ආනිසංසය මොකක්ද? නොකොල්හාම වෙන අයහපත මොකක්ද? මෙන්න මේ කාරණාවත් අපි ටිකක් තේරුම් කරගනිමු. අපි දේශනා කළ සූත්‍රගත අර්ථය තේරුම් කරගන්නට කලින්. පින්වතුනි මේ දීර්ඝ සංසාරෙදී ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ වුණ තරම් පහළ වෙලා ඇති මේ සසර දුක අවසන් වන සද්ධර්මයට ඒ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නට ඇති අපිත් බොහෝ විටක මනුසාත්ම භාවයෙන්ුත් ලබන්නට ඇති ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ ඒ සද්ධර්මය නොබලපු නිසා නොවසපු නිසා අපිට මේ දුක් සහගත සසරේ ඒ මේ ඇත ඇවිදිනවා සැරිසරනවා අපිට මේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. සද්ධර්මයේ අවබෝධය නොලැබුණු නිසා සසර ඇති දුක්ඛදායක ස්වභාවය අපිට වැටෙන්නේ නැතිකමයි මේ සසර නැවත නැවත ඇවිදින්න වෙන හේතුව. අපි යමක් කරනකොට අපි කරන දේ දිගපළල ගැන දැනුමක් තියන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ විදිහට මේ සසර ස්වභාවය ගැන පොඩ්ඩක් අපි නුවණින් මෙනෙහි කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමංචේ උතුම් හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්ට පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ මෙයට දුවන ලදි සැරිසරන ලදි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. එහෙම දේශනා කළ භාගවත් බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා මහන්නේ මේ ලෝක සත්‍යය මේ සසර නිකම් මේ මේත දිව්ව සැරිසරුවා නෙමෙයි මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම තමන්ගේ ආදරණීය පියා මරණු දුකට අඬපු කඳුළු එකතු කළොත් සහෝදරය සහෝදරී දුව පුතා ඥාති හිතේසින් වෙන වෙනම අඬපු කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම තිරිසන් ආත්මවල අපි උපදින වෙලාවේදී මස් පිණිස තමන්ව මරණයට පත් කරනකොට ගෙල සිඳින අවස්ථාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මෙහෙම පෙන්නලා මේ ලෝකයාගේ ස්වභාවය දන්න නිසාම බුදුරජාණන් වහන්සේ නැවතත් මෙහෙම දේශනා කරනවා මහන්නේ මේ පටිච්ච සමුපාදය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඇරෙන්න මගේ වචනේ අනිත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කිව්වහම අපිට හිතෙන්නේ ලෝකෙට හිතෙන්නේ මේ බය කරන්න හදනවා මේ අතිශෝක්තියක් මේ අති වර්ණනාවක් නිකන් තමන්ව බය කරවන්න කියපු වචනයක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අදහන්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බුදු කියන කෙනෙක් නෙමෙයි. අපි සසර ඔච්චර දුක් විඳලා තියෙන ওই විතරක් නෙමෙයි ගල් ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැටි හැටි වැටලා ජීවිත අවසන් වෙච්ච බවල ඕන තරම් ඇති. අතපය හතරක් නැතුව පිළෙක් වෙලා කිසි කෙනෙකුගේ පිළිටක් කරන්න නැතුව ජීවිත අවසන් වෙච්ච බවල ඕන තරම් ඇති. හොරි කුෂ්ඨ දද හැදිලා නොයෙක් විදි විරූපී විදිහේ පිළිකා ආදී රෝග හැදිලා ඒ වගේම තමන්ගේ මල මුත්‍ර ගුලේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච බවල ඕන තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටලා හිස පොඩි වෙලා මරුණු මාරවල් ඕන තරම් ඇති. නමුත් අපිට භවයේ බැහැ නිසා ඒක පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සසර දුක්සහගත නිසාම සසර දුක් බව පෙන්නවා. නමුත් ඒක අපිට පේන්නේ අපිට තේරෙන්නේ උපමාවක් කළොත් මාළු ටැංකියක ඉන්න මාළු ටික ගත්තොත් ඒ සත්තුන්ට මුළු ලෝකයම ඒ ටැංකිය තුළ විතරයි. මේ ලෝකෙ කොච්චර විශාලද නමුත් ඒ විශාල ලෝකේ ඇයට පේන්නේ ඒ මාළුවෙක් අපිට කතා කරන්න පුළුවන් කමක් හිම තිබුණොත් අපි ගිහිල්ලා කිව්වොත් ලෝකෙ කියන්නේ ওই ටැංකිය ඇතුළේ විතරක් නෙමෙයි තව මිනිස්සු ඉන්නවා පාරවල් තියනවා වාහන තියනවා ගොඩනැගිලි තියනවා කියලා බොරු කියන්න එපා කියයි. මොකද හැමෝගෙම හැම කෙනාගේම අත්දැකීම තමන්ගේ ජීවිතයේ අත්දැකීම් බව ඒකෙන් තේරුම් කරගන්න. ඒ ටැංකින්න මාළුවාගේ මාළුවාට එයාගේ ලෝකෙ වෙලා තියෙන එයාගේ ආයතන ටික වලට ආයතන වලට හම්බෙන්න ඒ වටපිටාව. එයා තමන් ඉන්න වටපිටාවට තමන්ගේ ඇහැ කන දිවනාසය මේ ටිකට හම්බ වෙච්ච දෙයට ගලපලා බලන තමයි තීන් තීරණ ගන්න. මාළු ටැංකියේ ඉන්න මාළුවට මුළු ලෝකෙම එච්චරයි. අපි කිව්වොත් ওই ටික අපිට hina වෙයි යාට hina වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් බොරු කියන්න එපා කියයි. අපිත් අර ටැංකියක ඉන්න මාළු ටික වගේ අපි නොදන්නා වෙනාට අපිත් ඉන්නේ ටැංකියක. ඇහැට පෙනෙන රූපය කනට ඇහෙන ශබ්දේ නාසයෙන් දැනෙන ගන්ධේ දිවට දැනෙන රස මෙන්න මේ ටිකට විතරයි අපි සීමා වෙලා තියෙන්නේ මේවට පෙනෙන ඇහෙන දේට විතරයි අපි සීමා වෙලා තියෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ සතර අනවරාග්ගයි මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ කියන වචන ටික කියන්නේ මේ ටැංකි සහගත ජීවිතෙන් එළියට ගිහිල්ලා කැංකි සහගත ජීවිතෙන් එළියට ගිය භාග්‍යතුන් වහන්සේ ওই වචන ටික කියනකොට අර ටැංකියේ ඉන්න මාළුවාට මුළු ලෝකෙම වුණා වගේ අපේ ආයතන ටිකේ අත්දැකීමක් කරගත්ත අපි ඒ වටපිටාවට ගලපනකොට ඒක ගැළපෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එතකොට නුවණක් නැති කෙනා ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් හොඳට දකින්ද ඒ අනන්ත සසර සසර විඳ දුක් අපිට නොපෙනෙන්නේ අපි ටැංකියක බහලා ඉන්න හින්දා මිසක යනුව තිබුණු නිසා නෙමෙයි. මේ සසර නිබඳු දුකක් තියෙන නිසා සතරගත සත්‍ය නිබඳු දුකක් විඳින නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා මේ දුක් සහගත සත්‍යයන්ගේ සසර දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඒ ධර්මය අවබෝධ වුණොත්මයි අවබෝධ කරගත්තොත්මයි අපිට මේ සසරෙන් කවදාම හරි දවසක මිදෙන්න පුළුවන්. එහෙම නැතිනම් අර ටැංකියේ ඉන්න මාළු ටික වගේ හැමදාම අපේ ජීවිතේම අපි අත්දැකීමක් කරගෙන ඒකට ගලප ගලප ඉන්නවා මිසක පවතින යථාර්ථය අපි දකින්නේ නැහැ. ඉතින් මේ දුක්සහගත සසරෙන් අපිට ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ පුළුවන්කම තියෙන්නේ මේ සද්ධර්මය අවබෝධ වුණොත් සද්ධර්මය අපිට අවබෝධ වෙන්න නම් සද්ධර්මය ගැන මතකයක් අපි තුල තියෙන්න ඕනේ සිතේ ධාරණය වෙන්නට ඕනේ මතකයක් නැත්නම් සිතේ දහම් කරුණු ධාරණය වෙන්න නම් අපි බොහොම ආදරෙන් සකසා වුමනාවෙන් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ ඒ නිසයි වුමනාවෙන් ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. වුමනාවෙන් ධර්මය ශ්‍රවණය කළාම ඒ ධර්මය අපේ සිත්වල මතක හිටිනවා. ඒ මතක හිටින දහම් කරුණු නුවණින් සම්මර්ෂණය කරලා මෙනෙහි කරලා බලනකොට ඒ ධර්මය නැත්තම් ඇත්ත අපිට වැටහෙනවා අවබෝධ වෙනවා. එහෙම වුණොත් මේ සසර නැවත නැවත ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ඇති කරන හේතු ටික නවත්තන්න පුළුවන් නතර වෙනවා එහෙම නැතිනම් අපිට මේ දුක්සහගත සසරේ තව කොච්චර යන්න වෙයිද දන්නේ ඒ නිසා සසරේ ස්වභාවය ටිකක් තේරුම් අරගෙන ඒ දුක්සහගත සසරෙන් එතර වෙන්න ඕන කියන කලන අදහසින් මේ දහම් ශ්‍රවණය කරන්න ඕනේ. තවත් කෙනෙකුට හිතනවා නම් මේ සසර දුක පෙනෙන්නේ නැහැ කියලා නොපෙනෙන අතීතයත් අතහරින්න නූපන්න අනාගතයත් අතහරින්න නුවණක් තියෙන කෙනෙකුට ජීවිතවල ඇති දුක්ඛදායක ස්වභාවය තේරුම් කරගන්න මේ ගත වෙන ජීවිතය හොඳටම ඇති. උපන්න දවසේ ඉඳලා මේ මොහොත වෙනකම්ම හැම කෙනෙක්ම හොයන්නේ මොකද්ද කියලා බලන හැම කෙනෙක්ම හොයන්නේ සැප සතුට දෙක. නමුත් මේ මුළු ලෝකයටම ලැබිලා නැති එකම දේ සැප සතුට දෙක. අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉඳලා දන්න පමණකින් දුක අයින් කරගන්න සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන අය ඒ උත්සාහය තුල කොච්චර අපි දුක් විඳලා ඇද්ද කියලා බලන්න බඩගින්න පිපාසය දත් කැක්කුම් බඩේ කැක්කුම් මුලිය කැක්කුම් ඊට පස්සේ දෙමව්පිය සහෝදර ඥාති හිතේසින් ගෙන්ගෙන් වීම හිතමනාපකම් ඇනුම් බැනුම් ඊට පස්සේ රස්සාවක් කරන්න ගියත් නැති මදුරු අවුසුලම් සීත උෂ්ණ මේ වගේ කෙරවලක් නැති දුක් නුවණින් අපි බලන්නේ නැති නිසා අපිට පේන්නේ නමුත් නුවණින් බැලුවොත් ජීවිතය කියන එක හැමදාම අපි සැප විඳින්න උත්සාහවත් වෙලා තියෙනවා මිසක සැප හොයනවා මිසක සැප විඳලා නැහැ. සැප හොයන එකට කියන්නේ සැප විඳිනවා කියලා. දැන් හැමෝම රස්සාවක් කරනවානේ. අපි කියමු රස්සාව කියන්නේ මොකද්ද? රක්ෂාවෙන්ද රැකෙන්න ක්‍රමයක්. ඒක නොකළොත් රැකෙන්න විදියක් නැහැ. ඒ රස්සාව කියන්නේ Tamanට රැකෙන්න තියෙන ක්‍රමය. ඒ ඒ ටික කරන්න දරනොත් මොකද වෙන්නේ? එක්ක බඩගින්නේ ඉන්න වෙයි නොයෙක් ප්‍රශ්න ගොඩයි. ඉතින් හැමදාම අපි හැමෝම සැප විඳින්න පුළුවන් කියලා සැප විඳින්න දේවල් එකතු කරනවා. හොයනවා. තාම සැප විඳින අය නැහැ කවුරුවත්. ඔක්කොමලා සතුටින් ඉන්න, සැනසෙල්ලෙන් ඉන්න උත්සාහවත් වෙනවා. එතකොට මෙන්න මේ ටිකම ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉදානි ආහාර ගවිච්චි දුක්ඛම් මේ ජීවිතේ ආහාර ටික හොයාගන්න මේ ලෝකයේ විඳින දුක ඇති සංවේගයකටපත් වෙන්න කියන බුදුරජාණන් වහන්සේ මුහුදේ වතුර ගොඩාක් තියෙනවා එක තැනකින් වතුර දෝතක් අරගෙන බිව්වහම අපිට තේරෙනවා නුරහයි ඒ එක වතුර දෝත ඇති නුවණක් තියෙන කෙනාට මුළු ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. දැන් ආයේ මුදි මැදිනු ටිකක් අරගෙන බීලා එහ කෙරුණු ටිකක් අරගෙන බීලා එහෙම ඕනේ එහෙම තීරණය කරනවා නම් ඒ නෝන නැහැ. ඒ වගේ එක ජීවිතයක් ඇති බුද්ධිමත් කෙනෙකුට මුළු සස්සරම තීරණය කරන්න එක වතුර දෝත ඇති මහ ජල සාගරෙම ඉන්නා වගේ එක ජීවිතයක් ඇති මුළු සංසාර සාගරෙම වෙනගන්න උපදින හැමදාම හැම තැනකම තිබිලා තියෙන මේ ප්‍රශ්නේ මේ දුක කියන එක. ඒ නිසා ඔන්නෝයේ ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන්නම දුක හොයන ලෝකේ දුක නැති කරන්න හොයන ලෝකෙට දුක නැති කරන මගක් හොයලා දෙන්නමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කම මේ මුළු ලෝකෙම හරියට පළඟැටියෝ වගේ කියලා. මේ පිමුතුන් දන්නවා දැකලා ඇති පළඟැටියෝ. පළඟැටිය කියන සතා දිහා බලන්න ඒ සතා පහන් දැල්ලට කැමති. ලාම්පුවට කැමති. කැමති දේ ලබා ගන්නවා කියන්නේ පහන් දැල්ලට පයින්නවා. පයනකොට පිච්චෙනවා. පිච්චිලා දුක එනවා. ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක යමකින්ද දුකාවේ ඒ පහන්දලටම පයින්නවා. මැරෙනකම්ම කරන්නේ දුක්කම විඳිමින් දුකටම තණ්හා කරනවා පයින්නවා. ඒත් ඒ පළඟැටිය මෝඩයි කියලා ඒ සතා දන්නේ ඒ සතා මෝඩයි කියන එක දන්නේ භවයේ ටිකක් උසස් වෙච්ච පැත්තක බලාගෙන ඉන්න අපි. හොඳට බලන්න පළඟටිය පැත්තකට ලයිනෝ ලාම්පුව ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා ඇඟේ හැපුණාද? නෑ. දුක් විඳින විදියට හැසිරিলা පහනට පැනලා තමන්මයි දුක් විඳින්නේ. දුක උපද්දවාගෙන දුක් විඳින කම තමයි මේ මෝඩකමේ ලක්ෂණය. පළඟටිය මෝඩයි කියලා අපිට තේරෙනවා. නමුත් අපි දන්නේ පළඟටිය කරන දේම අපිත් කරනවා. අඩු නැතුවම කරනවා. පළඟැටියට ඒ පළඟැටිය මෝඩයි කියලා ඒ සතාට නොපෙනෙනවා වගේ ඒ සතයාගේ මෝඩකම අපිට තේරෙන්නේ. අපිත් පළඟැටිය කරන විදිහටම දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා. අපි මෝඩයි කියලා අපිට තේරෙන්නේ අපි මෝඩයි කියලා තේරෙනවා භවයේ ඌට වඩා ටිකක් උසස් වෙච්ච දෙවියන්ට. දෙවියොත් ඔය වැඩේම කරනවා දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා. එයාගේ මට්ටමට එයා දන්නේ නැහැ එයා මෝඩයි කියලා. ඊට ටිකක් උඩින් ඉන්න බ්‍රහ්මයාට ඒක තේරෙනවා. බ්‍රහ්මියත් ඔය වැඩේම කරනවා දුකම විඳින්න දුකටම තණ්හා කරනවා එයාට තේරෙන්නේ. බ්‍රහ්මිය පළඟැටියෙක් වගේ කියන එක තේරෙන රහතන් වහන්සේ. රහතන් වහන්සේට පේනවා මේ තුන් භූමියේ ඔකින්න ඔක්කොම හරියට පළඟැටියෝ වගේ කියලා. ඉතින් දැන් අපිත් අපේ මට්ටමට දුකම විඳින්න දුකටම තණ්හා කරනවා දන්නේ නැහැ. පළඟැටියෝ වගේ දුකම විඳින්න දුකටම තණ්හා කරන මේ ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ පහළ වෙලා මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළේම දුක කියන්නේ මොකක්ද දුක ඇති වුණ හේතුව මොකක්ද දුක නැති කරන්නේ කොහොමද ඒකට මාර්ගය ඔය හතර මොකද ලෝකේ මේ දුක නැති කරන දඟලන දැඟලිල්ල දැකලා අනුකම්පාවෙන් මුල්ලු උපන්න දවසේන පුදුම ධෛර්යයක් නෙමෙයි දාන්නේ මේ ලෝකේ දුක නැති කරන්නේ නමුත් දුක නැති කරන්න කියලා මේ තරම් උත්සාහවත් වුණා. ගිනි ගොඩක් නිවන් ඕන කියන අදහස තියෙනේ. නමුත් දාන්නේ වියලි දර, වියලි කොළ පිටුරු දාන්නේ. අදහස තියෙන්නේ නිවන්ට. දාන්නේ ඇවිලෙන දේවල්. ඒ වගේ දුක නැති කරන්න කියන අදහස තියෙන්නේ. ඒ වුණාට අනුවනකම නිසා කරන්නේ මොකද්ද? දුක එන විදියට. ওই ධර්මයේ පෙන්වන හරියට පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක් මේ ලෝකය කරන්න කියනවා. පිපාසය ඇති වෙච්ච වෙලාව ලුණු වතුර බිව්වම ඊට පස්සේ ඇති වෙන පිපාසය ජීවිතේ නැති කරන්න ඒ තරම් හේතු. ඒ වගේ. ඉතින් මෙන්න මේ ස්වභාවය දැකලා අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කළේ මේ දුක නැති කරන මඟ. ඒ නිසා හොඳට මේ ධර්මය අහන්නට ඕනේ. අපිට ඇත්තටම තියෙන ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ අපිට ඕනේ දුක නැති කරන්නද කියලා බලන්න. අපිට ඕනේ සැප සතුට දෙක ළඟා කරගන්නද කියලා බලන්න. ඇත්තටම ඕනේ ඒ ටික නම් සැප නැතිකරන්ද සැප ගන්න කියලා මොනවා හරි දෙයක් කරන්නේ නැතුව දුක අයින් කරන්න කියලා මොනවා හරි දෙයක් කරන්නේ නැතුව දුක අයින් කරන්න මොකද්ද කළ යුත්තේ සැප ගන්න මොකද්ද කළ යුත්තේ කියන එක බලන්න. බලලා අන්න ඒ ටික ඉස්සෙල්ලා ගන්න. බල්ලෙකුට මුරාගෙන යන බල්ලෙකුට ගලක් ගැහුවොත් මොකද කරන්නේ? බල්ලගේ ස්වභාවය ගල හපා ගන්නවා. සිංහෙකුට ගලකින් ගැහුවාම සිංහ ගල ආපු දිහා බලනවා. ඒ වගේ නුවණක් නැති ලෝකයට දුක උපදිනකොට දුකටම පයින් දුක නැති කරන්න කියලා. ඒකම අල්ල ගන්නවා. නමුත් නුවණක් තියෙන කෙනාට දුක උපදිනකොට දුක ඇති වෙච්ච හේතුව මොකද්ද කියලා හොයනවා. දුක ඇති වෙච්ච හේතුව මොකද්ද? දැන් අපි මේ ඉන්න තැන වහල හිල් වෙලා තෙමෙනවා නම් අපිට ප්‍රශ්නේ දැන් තෙමෙනවා. නොතෙමෙ ඉන්න ඕනේ. නොතෙමින්ද කියලා වහලේ කොතනක් හරි වැහුවට හරියනවද? කොතනකට හරි උළු කැටේ තිබ්බට සීට් එකක් දැම්මට හරියනවද? එහෙනම් ඉස්සෙල්ලා බලන්න වෙනවා හිල්ලලා තියෙන කොතනද වහලා කියන එක බලන්න වෙනවා. හේතුව හොයන්න ඕනේ. හොයලා ඒ හිල්ලෙච්ච තැන හේතුව නැති කළොත් නොතේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කළේ ඒකමයි. දුක කියන එක ඇති වෙනකොට දුක නැති කරන්න කියලා මොන හරි දෙයක් කළේ නැහැ. දුක ඇතිවෙච්ච හේතුව ඒක බුදුරජාණන් වහන්සේ. දුකට හේතුව කියලා තණ්හාව. ඒ හේතු නැතිනම් දුක නැති වෙන. ඒ තණ්හාව නැති කළාම දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඊට පස්සේ පෙන්වනවා එහෙනම් මෙහෙම කරන්න කියලා. ඒ ඔය උත්තරේටම ඔය හරියට දුක නැති කරන්න කියන කවුත් ඔය උත්තරේමයි එන්නේ. නමුත් ਵਿਚාරශීලී බවක් නැතුව දුක නැති කරන්න කියලා මොකක් හරි එකක් කරන ලෝකයකට නම් ඔහේ යන්න පුළුවන් අඩිය හිල් වෙච්ච කලයක් මෝදායන කියලා වතුර පුරවනවා වගේ. කලේ පිරෙන්නෙත් නැහැ, මොහොත හිඳෙන්නෙත් නැහැ, වැඩ තියෙනවා. නමුත් ඵලයක් නැහැ. මොහොත හිඳෙන්නෙත් නැහැ, කලේ පිරෙන්නෙත් නමුත් වතුර අදිනවා දානවා. ඒ වගේ සැප ලබා ගන්න කියලා උත්සාහවත් වෙනවා, දුක අහිමි කරන්න කියලා උත්සාහවත් වෙනවා. ඒක වෙන්නෙත් නැහැ, වැඩ ඉවර වෙන්නෙත් නැහැ. හැමදාම වැඩ තියෙනවා. අපි කරන ක්‍රමයට කවදාවත් දුක ඉවර කළා සැප ලබා ගන්න විවේකයෙන් හිටිය කවුරුත් දැකලා තියෙනවද? මේ ක්‍රමයට නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වපු ක්‍රමයට දුක අවසන් කළා. දුක අයින් කළා. සැප ලබා ගන්න. ඉන්න අය සිංහනාද කරන අය ඉන්නවා. මේ කතං කරණීය නාපරං ඉත්තත්තාය කල යුත්ත කළ මත්තෙමට කරන්න දෙයක් නෑ අය කියන තැනකට ඇවිල්ලා කියපු අය ඕන තරම් හිටිය අපිට ඇයි අද එතනට එන්න බැරි බැරි නෑ පුළුවන්. අපි කරන්න. අපි දුක නැති කරන්න කියලා නොතෙමින්ද කියලා වහලේ කොතනකට හරි උළු කැටයක් තියනවා වගේ වැඩක් අපි කරන්නේ. දුක නැති කරන්න කියලා මොන හරි දෙයක් කරනවා. නමුත් හොඳට තේරුම් කරගන්න ඕන ඒකට හේතුවක් තියෙනවනේ ඒ හේතුවම නැති වෙනවා. ඔයගලන්ට හොඳටම බඩගිනි හැදෙන හැදිලා ගෙදර එන බඩගිනි හොඳටම බඩගිනි. දැන් බඩගිනි දුක නැති කරන්න පුළුවන්ද ලස්සනට ඉන්න හැටි බලන්න. ඒ දුක නැති කරන්න කියලා තෙල්නාටි බල්ල හරිනවද කියන්නේ? නෑ. එහෙනම් හොඳ සින්දුවක් අහලා බෑ. හේතුව හොයාගෙන ඒ හේතුව නැතිකොලොත් මිසක කොහොම හරි දුක නැති වෙන්නේ රූපයක් බැලුවාම සද්දයක් ඇහුවාම දුකේ නැති වෙන කොටසක් තියෙනවා නම් ඒ ටික නැති වෙයි. රූපයක් නොබලපු කම නොබලන බලන්න නැති කම නිසා සද්දයක් අහන්න නැති කම නිසා ඇති වෙච්ච කාන්තියක් පාළුවක් තිබුණා නම් ඒ ටික නැති වෙයි. නමුත් බඩගින්න නැති වෙන්නේ නැහැ. පිපාසය නැති වෙන එකට කණ්ඩම වෙනවා, බොණ්ඩම වෙනවා. ඒ වගේ අපි බලන්න දුක කියන එක නැති කරන්න ඉපදෙනවා, ලිට වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, දරුවෝ නැති වෙනවා, අඬනවා, දෙමව්පියෝ නැති වෙනවා, අඬනවා, සහෝදරයෝ නැති වෙනවා, අඬනවා, කාංකයක්කුම්, බඩේකක්කුම් මේ දුක කෙලවරක් නැහැ. දුක නැති කරන්න කියලා සල්ලි එකතු කරනවා මිල මුදල් එකතු කරනවා ගෙවල් හදනවා යාම වහන ගන්නවා රූප බලනවා සද්ද අහනවා ගන්නවා එකම විකාරයක් එකම ඩාන්ස් එකක් අපේ තියෙන්නේ දැන් ටිකක් විවේක බුද්ධියකින් බලන්න පොඩ්ඩක් මේ කරන්නේ මොකද්ද කියන එක දැන් මේ කළ දුක නැති කරන් දුක නැති වෙනවද කියන එක බලන්න වෙනවනම් කරන්න අපි කරන එකේ සහේතුක බවක් තියෙන්න ඕනේ දැන් හරියට ඔය අපි කරන දේ බැලුවොත් බඩගින්නට ටෙලි නාට්‍ය බලනවා වගේ වැඩක් අපි කරන්නේ. දුක නැති කරන්න තමයි. නමුත් දුක නැති කරන්න කියලා ටෙලි නාට්‍යයක් බැලුවට බඩගිනි දුක ඇති වෙලා තියෙන්නේ එතනින් නෙමෙයි නම් ඒක නැති වෙන්නේ. දෙමෝපියෝ මරුණු දුක සහෝදරු ඥාති හිතේසින් නැති වෙච්ච දුක කියන එකක් එනවනම් ওই දුක නැති කරන්න කියන එක පුළුවන් කමක් නැහැ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් හැදුවා කියලා. ඒ කියන්නේ බඩගින්න නැති කරන්න බෑ ටෙලි නාට්‍යයක් බලලා සංගීත සම්දර්ශනයක් අහලා බඩගින්න නැති කරන්න බෑ. විපාසය නැති කරන්න බෑ. ඒකට වෙනම හේතුවක් තියෙනවා. ඒ කියන්නේ කිව්වේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් හොයන්න එපා කියන එක නෙමෙයි. ඒකෙන් නැති කරන්න පුළුවන් එක ටිකක් තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැතිකම නිසා ඇතිවන දුකක් තියෙනවනම් ওই දුක් ටිකෙන් මිදුණ හැකියි. හරි. ওই ටිකෙන් මිදෙන්න ඒව හොයන්න. ඒකත් වැරදි නෑ. නමුත් දෙමෝපියෝ සහෝදර ඥාති හිතේසින් දූ දරුවෝ මැරිලා නැති වෙලා එන දුකක් තියෙනවා නම් තමන් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වීම නිසා එන දුකක් තියෙනවනේ ඒ දුක් ටිකත් ඕකින් නැති කරනවා කියන තරකින් උත්සාහවත් වෙන්න එපා ඒක මෝඩකම. යාර බඩගින්න නැති කරන්න හදනවා ටීවී බලලා වගේ එකක්. ඒ දුක නැති කරන්න හේතුවක් තියෙනවා. ඒක හොයලා ඒක නැති කරන්න. අන්න ඒ තැන තියෙන හේතුව නැති කරන්නමයි බුදුහාමුදුරු ලෝකේ පහළ වුනේ. නැත්තම් මේ සාමාන්‍ය මට්ටමේ දුක නැති කරගන්න හැමෝම දන්නව නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජරා මරණ ශෝක පරිදේව කියන මේ ටිකම. ඔය ටිකට උත්තර හොයලා දෙන්නමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ නිසා යම් දහමක් අවබෝධ වෙලා ලෝකේ ජරා මරණ දුකෙන් මිදෙන්න මිදෙන්න ඒබඳු සත්‍ධර්මයක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි අද මාත්‍රිකා කළ සූත්‍රයේ අර්ථය ටිකක් අපි ගවේෂණය කරලා බලමු. එතකොට අපිට ටිකක් තේරුම් කරගන්න පුළුවන් කොහොමද මේ ජරා මරණ දුක නැති කරන්නේ කියන එක. මෙන්න මේ මේ දේශනාව හොඳට අහන්න. මම හිතනවා ඔයගොල්ලන්ට හිතන්න ඇත්තටම යමක් ලැබේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අර්ථය මෙන්න මේ වගේ එකක් නේද කියන එක අපිට හම් වෙයි. ඉතින් මම අද මාතෘකා කළා ගාතාව සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන අපිට හොඳට කටට හුරු පුරුදු හැම කෙනෙක්ම දන්න නිතර ඇහිලා තියෙන ගාතාවක් මේකේ තේරෙන සාමාන්‍ය තේරුම තමයි සබ්බ පාපස්ස අකරණං සිල් පව් කරන්ට එපා කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝධපන සිය සිත නැත්නම් තමාගේ හිත පිරිසුදු කරගන්න. ඔන්නෝචරයි කියන්නේ. ඒතං බුද්ධාන ශාසන බුදු රජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි මේ. ඒතං බුද්ධාන ශාසන බුදු රජාණන් වහන්සේලාගේ බහුවචනෙන් කියන්නේ අතීතයේ වැඩ සිටියා වූ අනාගතයේ පහළවන්නා වූ දැන් වර්තමානයේ ඉන්න සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝකෙට අවවාද කරන්නේ ඔන්න ඔය තුන් ආකාරයකට. ලෝකෙට අනුශාසනා කරන ඔන්න ඔය ක්‍රම තුනට. මේ ගාතාව ගත්තාම කෙනෙකුට කියන්න ඕන නම් පුළුවන් මුළු බුද්ධ ශාසනයම කැටි කරලා කැටි කරලා තියෙන එකම ගාතාව. මේ ගාතාව තුල තියෙන 84000ක් ධර්මස්කන්ධයම කැටි කරලා කැටි කරලා මේ ගාතාව තුල තියෙනවා. යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා යම් දවසක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාව වදාළද ඒ අතරතුර යමක් ලෝකයා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද ඒ ඔක්කොම ටික මේ ගාථාව තුළ අන්තර්ගතයි එතකොට මෙන්න මේ සබ්බ පාපස්සා කරණං කුසලස උපසම්පද සචිත්ත පරිව දක්වනවා අකුසල් කරන්ට එපා කුසල් කරන්ට හිත පිරිසුදු කරගන්න කියලා බුදුරජාන් වහන්සේලා ලෝකයට අවවාද කරනවා අනුශාසනා කරනවා. ඇයි එහෙම අවවාද කරන්නේ? ඇයි එහෙම අනුශාසනා කරන්නේ කියලා අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්වටවත් කරන එක නෙමෙයි අපේ යුතුයකම අපි ඒක තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ අවබෝධයකින් අපි ඒක කරන්න ඕනේ. මහා සංඝා සංකේ සූත්‍රයේදී අහනවා දස බුදුරජාණන් මහණෙනි මේ නුඹල මම කියන හින්දා මේක කරන්නේ. නෑ භාග්‍යතුන් වහන්සේ කියන හින්දා අපිට තේරෙන හින්දා අපිට පෙනෙන හින්දා සාදු සාදු මහණෙනි එහෙමම ගන්න. එතකොට මේ සබ්බ පාපසකන ඇයි පව් කරන්න එපා කියලා කිව්වේ ඇයි කුසල් කරන්න කිව්වේ ඇයි හිත පිරිසුදු කරන්න කියලා කිව්වේ කියන කාරණාව තේරුම් කරගන්න. තේරුම් කරගත්තාම එදාට බුදුරජාණන් වහන්සේ කියපු හින්දා නෙමෙයි අපිට තේරෙන හින්දා අපි ඒක කරනවා. එයා තමයි නියම බෞද්ධය. අවබෝධයක් තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් බලමු බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ ඇයි කියන කාරණාව ලෝකෙට ওই විදිහට. පින්වතුනි අපි මේ බණ කියන මම බණ අහන ඕගොල්ලෝ මේ අපි මේ මිනිස්සු මේ සත්වය මේ පුද්ගලයෝ කියන අදහසක් ඇති කරගත්තට මේ අම්මලා තාත්තලා දුව පුතා සහෝදරයෝ කියලා මේ පුද්ගල භාවයක් ඇති කරගත්තට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති හැටි අවබෝධ කළා. ඇත්ත ඇති හැටි දැක්කා. පුද්ගල භාවයක් පවත්වන මේ ජීවිත තුල බාහිර චේතනා නැති සිත් නැති සංඥා නැති අචේතනික වස්තුන් තුල පවතින ඇත්ත මොකද්ද කියන එක තේරුම් කරගත්තා. භාගතුන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් පවතින ඇත්ත අවබෝධ කළා. අන්න ඒ ඇත්ත ගැන තියෙන නුවණ නිසායි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඇත්ත? ඒ තමයි මේ පටිච්ච සමුපාදයේ හේතුඵල ධර්ම. සවිඥානික සත්පුද්ගලයා භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් බාහිර දේ තුලත් හේතුඵල ධහම කෙරෙහි භාග්‍යතුන් වහන්සේට නුවණ තියෙන නිසායි මේ සබ්බ පාපස්සා කරනම් කුසල සුපසම්පද සචිත්ත පරිවදපණම් කියලා දේශනා කරන්නේ. මම ඒක බොහොම සරල උපමාවකින් මේ පිටුතුන් තේරෙන විදිහට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බාහිර තියෙන හේතුඵල ධහම ඒ සිද්ධියම දැක්ක පුද්ගල භාවය පවත්න ජීවිත තුල ඒක අපි මෙහෙම කියමු දැන් යම් දෙයක් නිසා යම් දෙයක් උපදී නම් ඒ උපද්දවන දෙයට කියන හේතුව කියලා යමක් නිසා උපදී නම් උපදින දෙයට කියන ඵලය යම් අපි කියමු ඔකට කොහොඹ ඇටයක් වගේ දෙයක් ගන්න කොහොඹ ඇටයට කියනවා හේතුව කියලා. ඒකට කියනවා බීජය කියලා. ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහ කොහොඹ ගෙඩිය හටගත්තොත් ඒකට කියනවා ඵලයක් කියලා. එතකොට මේ කොහොඹේ ඇටේ නැමැති හේතුව නිසා කොහොඹ ගහ කොහොඹ ගෙඩි නැමැති ඵලයක් ඇති වෙනවා. ඒ වගේම අඹ ඇටයකට කියනවා හේතුව බීජ කියලා. ඒ නිසා හටගන්න අඹ ගහ අඹ ගෙඩි වලට කියනවා ඵලයක් කියලා. දැන් මේ කොහොඹ ඇටේ අඹ ඇටේ දෙකම හේතු කොහොඹ ගහ කොහොඹ ගෙඩි අඹ ගහ අඹ ගෙඩි දෙකම ඵල. මේ දෙකේම හේතුඵල ධමයක් තියෙන ඒකත්වය. නමුත් මේ තුල තියනවා බීජ නානත්වය කියලා නානත්වයක්. මේ ඒකත්ව ණය නානත්ව ණය කියන න්‍යායට බුදුරජාණන් වහන්සේගේ නුවණ තියෙනවා. මොකද්ද? කොහොඹ ඇටේ යඹ ඇටේ දෙකම හේතු කොහොඹ ගෙඩි අඹ ගෙඩි දෙකම ඵල. නමුත් මේ බීජ නානත්වය කියන්නේ කොහොඹ කියන්නේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත වූ හේතුවක්. එයින් උපදින ඵලය අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක්මයි උපදින්නේ මේ කියන න්‍යායක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ කොහොඹ ඇටයක් හිටෙව්වහම මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මීයඹ ඒකේ හටගන්නේ නැහැ කියන න්‍යායක් තියෙනවා. ඒකේ හටගන්නේ ඒකාන්තයෙන් අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත කොහොඹ ඵලයක්මයි. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මීයඹ බල ඇති කරන ඇටයක් හිටවුවොත් ඒකේ කොහොඹ ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ මේ බැටේට හටගන්න ඵලය මෙහෙවීමමයි. දෙකම හේතුඵල ධමයක් වුණාට මේ බීජ නාමත්වය වෙනස් වෙන්නේ ඔන්න ඔය න්‍යායම දැක්කා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන හිටියට අපේ ජීවිත තුළ ලෝකීය පුද්ගල භාවයක් තිබුණාට මෙතන තියෙන හේතුඵල ධමයක් කියලා දැක්කා. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ බීජය වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්‍යය යමක් පව් කියලා අකුසල් කියලා කරයි නම් මොනවද පස් පව් හොරකම් කරනවා සත්තු මරනවා කාම වර්ධනය කරනවා බොරු කියනවා රාමර මේ පස් පව් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත දස අකුසල කර්මපතයක් මේවා දැක්ක පව් පව් කියපුවා දැක්ක ඔක්කොම මොනවද මේවා බීජ මේවා හේතු මොනවට බීජද මොනවට හේතුද අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු එතකොට සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ අනුකම්පාවෙන් අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදන බීජ හදාගන්න එපා කියන අදහසිනුයි කරුණාවයි. ඇයි? දැක්කා මේ හේතු ටික තිබුණොත් ඵලය කියන එක නතර කරන්න බෑ. කැඩුනේ කුණුනේ නරකුනේ නැති කොහොඹ ඇටයක් ගෙනල්ලා අරගෙන හොඳට තෙතමනේ තියෙන පක් තියෙන තැනක හිතෝලා වැඳගෙන ප්‍රාර්ථනා කරන්නකො බලන්න පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා. අපි පැලවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට පැලවෙන්න තියෙන හේතු ටික සම්පූර්ණම් ඵලයේ උපදිනවමයි ඒක නවත්තන්න බෑ. අන්න ඒකයි අනාත්මයි කියන හේතු ටික හැදෙන ඵලය ඇති වෙන. පුද්ගලයාට පුද්ගල භාවයකින් පුද්ගල හැකියාවෙන් නවත්තන්න පුළුවන් කරන ධර්මතාවය. ඔය න්‍යායෙම දැක්ක බුදුරජාණන් වහන්සේ කැඩෙන්නේ කුණු වෙන්නේ නරක වෙන්නේ නැති විදිහට අමහිරියව අමහිරි ස්වභාවයෙන් යුක්ත පළෝපදවන බීජ හදාගන්න තියෙන හේතු ටික ඇදිලා නම් මට මේ වගේ අකුසල විපාකයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් එයා අනිවාර්යෙන් අමහිරි ඵලයක් උපදිනවමයි පැලවේද නැද්ද කියලා පුංචිම පුංචි ළමයෙක් ඔය කොහොම බැටේ හිටියෝ එයා දන්නේ මේ කොහොම බැටේ පැලවේද නැද්ද කියලා එයා නොදන්නා කමින් මේක හිටෙව්වේ කියලා කතාවක් තියෙනවා එයා නොදන්න පැලවේ කියලා නොදන්න ඕන පැලවෙනවානේ ඒ වගේ නොදන්නා කමටයි මේක කලේ කියලත් හරියන්නේ වෙනවම තමයි ඒ නිසා ඒ න්‍යාය දැකපු නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අමිහිරි හේතු තිබුණොත් අමහිරි ඵලයක් උපදිනවා. මෙබඳු බීජයක් ඇති වුණොත් මෙබඳු ඵලයක් ඇති වෙනවා කියලා දැකලා අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හදාගන්න එපා කියලා මහා කරුණාවෙන් සබ්බ පාපසකරණං කියලා දේශනා කළා. පින්වතුනි අපි තිරිසංගත සත්තු, පෙරේතයෝ, අසුරයෝ, නිරිසත්තු කියලා පුද්ගල භාවයෙන් කතා කළාට ඔය ඵලයක්. මොකකද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත වූ විපාක විදින හේතු හදාගත් එකක ඵලයක්. අකුසලයේ නැමැති බීජ හදාගත් එකක ඵලයක්. ඒ සතර අපාය කියන්නේ. හේතුඵල ධමයක් තියෙනවා. ඔය ස්වභාවය දැකපු නිසාමයි සබ්බ පාපස්සා කරන අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හදාගන්න එපා කියන එකෙන් කියන්නේ. ඒ වගේම දැක්කා බුදුරජාණන් වහන්සේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවක් හැදුවොත් ඒ හේතුව නිසා කවදාවත් අමිහිරි ඵලයක් හටගන්නේ නැහැ කියලා දැක්කා. ඒන් උපදින ඵලය මිහිරිමයි කියලා දැක්කා. ඒ දැකපු නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසලස් උපසම්පදා මීයම් බැටයක් හිටියොත් හැදෙන්නේ මීයම්මයි කියලා සැක නැහැ බුදුරජාණන් වහන්සේට. ඒකේ කොහොඹ හැදෙන්නේ නැහැ කියන එක සැක නැහැ බුදුරජාණන් වහන්සේට. කොහොඹ ඇටයක් හිටෙව්වොත් හැදෙන්නේ කොහොඹම තමයි මියඹ හැදෙන්නේ නැහැ කියන එක සැක නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කුසලස්ස උපසම්පදා මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවක් හටගත්තොත් එයින් උපදින ඵලය මිහිරි කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසලස්ස උපසම්පදා දාන සීල භාවනා දන් දීම සීල් රැකීම භාවනා කිරීම කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත දස කුසල කර්මපතේ මෙන්න මේවට කිව්ව කුසල් කුසල් කියලා. කුසල් කියන්නේ මොනවද මේ බීජ? හේතු. මොනවට බීජද මොනවට හේතුද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු. අපි මේ මිනිස්සයෝ මේ දෙවියෝ මේ බ්‍රහ්මයෝ කියලා අපි පුද්ගල භාවයෙන් කතා කළාට පින්වතුනි ওই ඵලයක්. මොකද්ද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත බීජ සකස් කරගත් එකක ඵලයක් ඒ. කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හදාගන්න කියන එකයි. ලෝකයාගේ සැපේ බුදුරජාණන් වහන්සේ මස්රු නැති නිසා මුදිතා කියන ගුණය තියෙන නිසා ලෝකයාගේ සැපේ සතුටු වෙන ගතිය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුසලස්ස උපසම්පදා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දැක්ක කැඩෙන්නේ කුණු වෙන්නේ නරක වෙන්නේ නැති විදිහට කොහොම අඹ ඇටයක් හිටෙව්වොත් මට මේ වගේ විපාකයක් නොලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කළා. ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කළා. අර ගහ ඒ ඇටේ පැල නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් පැල වේවා කියලා එයා ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනාව පැත්තක හේතුව තියෙන නිසා ඵලය දරනවා කියලා දැක්කා. ඒ නිසා කෙනෙක් දිව්‍ය ලෝකයේ ප්‍රාර්ථනා නොකලත් බ්‍රහ්ම ලෝකයේ ප්‍රාර්ථනා නොකලත් කෙනෙක් ප්‍රාර්ථනා කළා. ඒකට තියෙන හේතුව තිබුණොත් ඵලය දරනවාමයි කියලා දැක්කා. ඒ නිසා කුසලසුප සම්පදා. එතකොට හොඳට තේරුම් කරගන්න ඕන ප්‍රාර්ථනා කළත් හේතුව නැත්තම් හේතු ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථ හේතුව තිබුණොත් ප්‍රාර්ථනා නොකලත් ලැබෙනවා කියන කාරණාවත් මේ න්‍යාය හොඳට තේරුම් කරගන්න. ඔන්න ඔය නිසාම බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඊට පස්සේ තවත් කාරණාවක් මේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එක දේශනා කරන්න. හැම වෙලාවෙම හොඳට බලන්න ඵලය ටිකයි හේතුව ටිකයි ඵලය ගොඩයි. එකම එක කොහොම ඇටයයි හිතවන්නේ කොහොඹ ඇටේ එකයි බීජ එකයි. ඔය කොහොඹ ඇටේ පැලවෙලා ගහක් හැදුනොත් ඔය ගහේ හැදෙන්නේ එක ගෙඩියද? එක කන්නයකට හැදෙන ගෙඩි කීයක් තියෙද? 100යි, 1000යි, ලක්ෂය. ඔය කොහොඹ ගහ අවුරුදු 10ක් 15ක් තිබුණොත් කොච්චර ගෙඩි හැදෙයිද? හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කරනකොට අස්සන හොඳට දැනගන්න ඕනේ. අස්සන දැනගන්න ඕනේ. ඔන්නෝයි න්‍යායම දැක්කා. අකුසලයේ වුණ බීජ එකක් වුණාට ඒක ඵල දරන දවසට ඒ අකුසල විපාකේ එක ජීවිතයයි දෙකයි ජීවිත 100යි 1000යි ලක්ෂයයි කියලා නතර වෙන්නේ නැහැ. කෝටි ගණන්. ඔගොල්ලෝ අහලා ඇති ලෝවැඩ සංගරාය වේදග මෛත්‍රිය හඳුරෝ ලියපු ලෝවැඩ සංගරාව කියවලා තියෙනවා පරණ කට්ටිය. ඒකේ තියෙන කවියක්. එක්තරා ස්ත්‍රියක් එළු දෙනකගේ හිත සිඳලා එළුවගේ ඇඟේ ලෝම ගන්න බෙලි කැපුම් කන්න උනා කියලා. නමුත් ඉස්සර අපි ඒවා පිළිගන්නේ අපිට තේරෙන්නේ නමුත් මේ හේතුඵල ධර්ම දිහා බලනකොට ඒක නොවුනනම් තමයි පුදුන්නේ. V වපුරනකොට බීජය එකයි හැදෙන වී ගොයන් කරලෙත් එක වී ඇටයක් විතරක් තිබුණා තමයි පුදුමනේ. වී ඇට ගොඩක් තිබුණා පුදුම. හේතුව ටිකක් වුණාට ඵලය ගොඩක් වීම පුදුමයක් නෑ. දැන් මේ ඒ ස්ත්‍රීට වුණා නෙමෙයි මට විතරක් ගොඩක් කල් අපායෙ ඉන්න වෙනවා නෙමෙයි. මේ හේතුඵල ධර්මයේ හැටි. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ එතකොට අකුසලයේ වුණත් ඔගොල්ලෝ අකුසලයක් වුණත් කරන්නේ හැබැයි අස්වැන්න දැනගෙන අකුසලයේ වුණත් එකක් කළාට ඒක විඳින්න වෙන දවසට ආත්ම 100යි 1000යි ලක්ෂයයි කියන ගණයට සීමා කරන්න බෑ. ඔන්න ඔය අස්වැන්න දැකපු නිසායි අනුකම්පාවෙන් සබ්බ පාපස්සා කරනන් කියලා දේශනා කළේ. මොකද ඒ බීජේ ඒ හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ කියලා දැක්කා. ඒ වගේම මිහිරි දෙයටත් එහෙමයි. එක peer ඇටයක් හිටෙව්වොත් ඒකෙන් peer ගහක් හැදේ, peer ගෙඩි හැදේ. ඒ ගෙඩියට ඇතුළේ ඇට කීයක් තියෙයිද? එක කන්නයකට ගහේ ගහක හැදෙන ඇට ප්‍රමාණය කොච්චරක් වෙයිද? අවුරුදු 5ක් 10ක් තිබුණොත් හැදෙන ඇට ගන්න ගණන් කරන්න පුළුවන් නේද? බෑ. හේතුව ටිකක් උනට ඵලය ටිකක් වෙන්නේ. ඒ වගේමයි කුසලයක්. ඔගොල්ලෝ අහලා ඇති සාංගික දන් දෙනකොට අසංකේයයන් අප්‍රමේයයන් වදාමි කියලා වචනයක් කියන ස්වාමීන් වහන්සේලා. විපාක පක්ෂේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒක බොරු එහෙම නෙමෙයි. මේ ඒ ස්වාමීන් වහන්සේලා කියන හින්දා නෙමෙයි මේ හේතුඵල ධර්ම දිහා බලන්න. මේ ධර්මතාවයක් මේ තියෙන්නේ. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ ඒක ඒක ඇත්ත. මොකද ඒකට හේතුව එහෙම අසංකේයයන් අපමේයයන් වදන් කියන්නේ හේතුව මොකද? ඔගොල්ලෝ දන්නවා යම් වගාවක බීජ තත්ත්වය උසස් වෙන්න උසස් වෙන්න අස් වෙන්න වැඩිද අඩුද? වැඩි. බීජ තත්ත්වය උසස් වුණොත් අස් වෙන්න වැඩි. කුඹරකුණත් එහෙමයිනේ. බී වල බීජ තත්ත්වය උසස් වුණ ඒ වගේ. අපි සාංගික දන් දෙනවා සංඝයා උදෙසා දෙනවා කියනකොට ඒකේ තියෙන බීජ තත්ත්වය උසස්. බීජ තත්ත්වය උසස්. එතකොට ඒකේ තියෙන ආනිසංශ නැත්තම් ඒකේ අස් වෙන්න වැඩි වීම පුණ්‍යයක් එහෙම නෙමෙයි. ඔය නිසාමයි බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. මේ හේතුඵල ධහම කෙරෙහි නුවණ තියෙන නිසායි අමහිරි වූ අමහිරු ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා හේතුව ටිකක් වුණත් අස්සන්න ටිකක් වෙන්නේ නැහැ කියන මෙන්න මේ විස්තර ටිකත් එක නුවණ තියෙන හිඳයි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ හේතුඵල ධහමට නුවණ තියෙන බුදුරජාණන් වහන්සේ හේතුව ටිකක් වුණත් ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඵලය බොහෝ වෙනවා. ඒ ඵලය ලෝකෙට අමිහිරිත් නැහැ මිහිරි කියලා දන්න නිසා. දකින නිසා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් කුසල සුපසම්පදා කියලා දේශනා කළා. ඔන්න දැන් අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල හදාගන්නට එපා මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල හදාගන්නට කියන තැනින් තමයි සබ්බපාපසා කරණං කුසලස උපසම්පදා කියලා දේශනා කළා තුන්වෙනියට දේශනා කළ සචිත්ත පරියෝධපන තමන්ගේ හිත හදාගන්න හිත පිරිසුදු කරගන්න කියලා ඇයි හිත හදාගන්න හිත පිරිසුදු කරගන්න කිව්ව තුන්වෙනුවට යමක් පින්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව හරියට වටිනවා. මෙන්න මේ කාරණාව මොකද ලෝකේ බොහෝ දෙනෙක් පළවෙනි දෙක කාරණා දෙකේ ටිකක් උත්සාහවත් වෙනවා. පුළුවන් තරම් අකුසල් නොකරින්වත් උත්සාහවත් වෙනවා, කුසල් කරන්නත් උත්සාහවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුශාසනා කළ තුන්වෙනි අනුශාසනාවට ගොඩක් දෙනෙක් වැඩි නැඹුරු වෙනවා අඩුයි. මොකද මේ හිත පිරිසිදු කර ඒකේ වටිනාකම දැනিলা නෑ ඇඟට. දැනෙන්නේ ජීවිතේට. නමුත් බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවට අනුව ජීවත් වෙනවා එයා බොහොම කීකරු සුවච ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කියන දෙයින් භාගයක් කළා ඉතුරු භාගය නොකර ඉන්නකොට සුවචයි කීකරුයි කියන්න පුළුවන්ද? නමුත් එයා සුවච කෙනෙක් කීකරු කෙනෙක් නියම ශ්‍රාවකෙක් කියලා කියන්න නම් අවවාදයට අනුව අනුශාසනට අනුවම ජීවත් වෙන්න ඕනේ. එහෙනම් නියම බුද්ධ ශ්‍රාවකෙක් හැටියට නියම බෞද්ධයෙක් හැටියට තව එකතු වෙන ටිකකුත් තියෙනවා. අකුසල් කරන එක අතහරිනවා, කුසල් කරනවා. සචිත්ත පරිවර්තන. හිත පිරිසුදු කරගන්නවා කියන තැන බුදුරජාණන් වහන්සේගේ අනුශාසන. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම අනුශාසනා කළේ? මම මුලින්ම මතක් කළා මොනවා හරි දෙයක් කරනකොට මොනවා හරි දෙයක් නොකර ඉන්නකොට ඒක තේරුම දකින්න ඕනේ. දැන් අකුසල් නොකර ඉන්නේ ඇයි කියන එක ඕගලන්ට තේරෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් සුදුසුයි. මොකද ඕගොල්ලෝ දන්නවා අස්වැන්න. එක අකුසලයක් කළොත් ඒකට ඒක උපදින විපාකයක් අමහිදී ඒක විඳින්න වෙනවා අවුරුදු ජීවිත 10000 ගණනක් කියන එකක් දන්නවා. එක කුසලයක් කළොත් මේක මිහිදී විපාක උපදින හේතු ජීවිතයේ සැපවත් වෙන එකක් නෙමෙයි ජීවිත ලක්ෂ කෝටි ගණන් සැපවත් වෙනවා. එක බත් ඇඳක බත් ඇටයකට කොච්චර වාර ගානයක් ලැබෙයිද? ඒ වගේ ওই ටික දන්නවා. දැන් තේරුම් ගන්න ඕනේ අපි මොකද්ද? සචිත්ත පරියෝධන. දැන් ඕක අපි උතේන වටිනාකම තේරුම් කරගන්න පොඩ්ඩක් ගවේෂණය කරමු. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හැදුනොත් අකුසල කියන හේතු හැදුනොත් උපදින ඵලයට ඔගොල්ලෝ කැමතිද? නැහැ. උපදින ඵලය මොකද්ද? අමිහිරිමයි. අමහිරි ඵලය හොඳ නැහැ. එතකොට ඒක කෙලින්ම දුකමයි නේද? දුකමයි. කුසලය යහපත කුසලයේ කියන හේතුව මිහිරි. මිහිරි හේතුව නිසා උපදින ඵලය අමිහිරිද? මිහිරි නේ මිහිරි. ඒ ඵලයට ඔයගොල්ලෝ කැමතිද? කැමති. අපි කවුරුත් කැමති. ඒකේ හේතුයේ දෝෂයක් එහෙම නෙමෙයි. ඒ හේතුව නිසා උපදින ඵලය මිහිරි. දැන් එක හේතුවක ඵලය කෙලින්ම උපදින ඵලය අමිහිරි. එක හේතුවක ඵලය මිහිරි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මිහිරි දේ නැතිවීමත් මිහිරිද ඕගොල්ලන්ට? අමිහිරි. දැන් මේ ටිකට මොකද කරන්නේ? අපි මෙහෙම කියමු. දැන් තේරෙන භාෂාවට ගමු අපි අකුසල් හේතු එක දැන් එපා අපිට ඕනේ නැහැ. මොකද කෙලින්ම අකුසල් කියන්නේ പ്രേත අසුර නීති තිරිසු සතර අපාය. ඒක ඕනෙම නැහැ. නමුත් දැන් අපි කුසල් කරනවා. හැබැයි මෙතෙන්දී හොඳට නුවණින් අහන්න ඕනේ මම මේ කුසල් කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. කුසල දෝෂේ නෙමෙයි. කුසලයේ ඕනමයි කුසල් කළ යුතුමයි මා භික්කවේ පුඤ්ඤානම් භාවිත මායිනේ පිනට බය වෙන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුඛසේතම් වික්‍රේ අධිවචන යද්දම් පුඤ්ඤානන්ති මහණෙනි පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා පෙන්නනවා. දැන් මේ නිවනට සාපේක්ෂව හිත හදා ගැනීමට සාපේක්ෂව තව ධර්මතාවයක් පෙන්වන්නට මේ තියෙන්නේ. කෙනෙක් කුසල් කළ නිසා කුසල විපාක හැටියට ලස්සන ගයක් දොරක් හම්බ වෙනවා. හරි ප්‍රියමනාප ලස්සන දරුවෙක් හම්බ වෙනවා. ඔබ ලබන්න බැයිද? පින් කළා. පුළුවන්. හොඳ ගයක් දොරක් හම්බ වෙනවා, දරුවෙක් හම්බ වෙනවා, දීපල වස්තු හම්බ වෙනවා. ඔය පින පෙර පිනට හම්බෙච්ච දරුවා අකාලේ මැරෙනවා. මැරුණොත් ඒක දුකද නැද්ද? ඒකට කැමතිද? දැන් ඒ දුකෙන් ඕගොල්ලෝ මිදෙන්නේ කොහොමද? අකුසල් කරලා පුළුවන් දේ දුකෙන් මිදෙන්න? බෑ ඒක කෙලින්ම දුක. පින් කරලා පුළුවන් දේ දුකෙන් මිදෙන්න? බෑ. මොකද පින් කළාම දරුවෝ හම්බ වෙන පැත්ත, ගෙවල් හම්බ වෙන පැත්ත, මිල මුදල් හම්බ වෙන පැත්ත. හම්බ වෙන දරුවෝ මැරෙනවා නම්, ගෙවල් දොරවල් කැඩෙනවා නම්, මිල මුදල් හොරු හතුරු ගන්නවා නම් ඒක දුකක් නම් ඒ දුකේ නැත්තම් සැප නැති වෙන දුකට මොකද කරන්නේ? සැප නැතිවීමෙන් ඇති වෙන දුක නැති කරන්න ක්‍රමයක් ඕගොල්ලන්ට තියෙනවද? තේරුණා මේ කියන්නේ? දැන් ක්‍රම දෙකක් තියෙනවා ලෝකෙ තුල දුක අයින් කරන්න ක්‍රමයක් තියෙනවා සැප ගන්න ක්‍රමයක් තියෙනවා. සැපේ නැති වෙලා එන දුක නැති කරන ක්‍රමයක් නැහැ. අන්න ඒ ක්‍රමය තමයි සචිත්ත පරියෝධපණං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දුක නැති කරන්න එක ක්‍රමයකුත් ඒක දුක කියන හේතුව හදාගන්න එපා දුක නැති කරන්න සැප කියන හේතුව සැප කියන කාරණාව ඇති වෙන විදිහ හේතු හැදුවොත් සැප ලැබෙනවා. ඒ හේතුයේ දෝෂයක් නෙමෙයි. කුසලයේ නැමති හේතුයේ දෝෂයක් නෙමෙයි සැප නැති වෙන එක. ඒ හේතුව සැප ලබා දෙන එකමයි. ලැබෙන සැපේ සංකත නිසා ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා අනිත්‍යයි කියන ලක්ෂණය තියෙන නිසා ඒකේ දෝෂය. අනිත්‍යයි කියන ධර්මතාවයේ ධර්ම ධාතුයේ දෝෂය නිසා සැපේ නැති වෙනවා. ඒ නිසා කලකිරෙන්න ඕන කුසලයට නෙමෙයි. සංකත ධාතුවටයි කලකිරෙන්න ඕනේ. ඒ කුසලයේ නිසා සැප දුක ලබා දුන්නද ඔයගලන්ට? කුසලයේ නැත්තම් මෙහෙමවත් සැපක් නැහැ. කුසලයේ නිසා తాවකාලික හරි සැපක් ලැබෙනවා. ලැබෙන සැප අනිත්‍ය උනේ කුසල දෝෂයක් නිසා නෙමෙයි. ඒකයි මට කියන තේරුණාද? ඒක අනිත් වෙන්නේ සංකත ධාතුවේ දෝෂ නිසා. නමුත් දැන් මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එක එක බීජයක් ඍජුවම දුක, එක බීජයක් වක්‍රාකාරව දුක. මොකද ඒ බීජයයි ඒ උපදින ඵලයේ සංකත නිසා. බීජේ නරක නිසා නෙමෙයි. දැන් අන්තිමට අපිට ලැබිලා තියෙන්නේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ සහ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ කියන දෙක. අකමැති දේ, අමහිරි දේ ලැබීමම දුකක් නේද? ප්‍රිය දේ, මනාප දේ නැතිවීම දුකක්. සැප වේදනාවෙන් සැපෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් අපිට ලැබෙනවා. දුක් වේදනාන් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයක් ලැබෙනවා. දැන් කෙනෙක් නිදුක් බව දුක නැහැ එයා දුක් විඳින්නේ නැහැ කියනවා නම් දුක ලැබීමේ දුකයි සැප නැතිවීමේ දුකයි කියන දෙකෙන්ම මිදුණුත් නේද එයා නියම සැපයෙන් යුක්තයි කියන්න වෙන්නේ. කෙනෙක් දරුවෝ මැරිලා දෙමව්පියෝ මැරිලා මිලොක්දල් නැතිවලා දුක් විඳිනවා නම් එයා දුක නැතුව ඉන්නවා කියන්න පුළුවන්ද? බෑ. එතකොට අපායට වැටිලා දුක් විඳිනවා නම් ඒ දුක නැතුව ඉන්නවා කියන්න බෑ. දුක නැතුව ඉන්නවා නම් එයාට දුකේ ලැබීමත් සැපේ නොලැබීමත් කියන දෙයාකාරයෙන් වෙන දුකම නැති කරන්න වෙනවානේ. එහෙනම් ඒ දුක නැති කරන්න නම් නැති කරන්න පුළුවන් වෙන්නේ එක ක්‍රමයකට. මොකද්ද? ඒකට කාරණාවක් තියෙනවා. අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හැදුනොත් ඒ ඵලයේ ඉපදිලා දුක ලැබෙනවාමයි. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හැදුනොත් එයින් උපදින ඵලය මිහිරි ඵලය නොපැවැත්ම දුකයි. මේ දුක් දෙක නවත්තන්න බෑ හේතු හැදුනොත්. මිහිරි හෝ අමිහිරි හෝ හේතු හැදුනොත් මේ ඍජුව හෝ වක්‍රාකාරව විඳින දුක නවත්තන්න පුළුවන් කියලා කියනවා. තේරුණාද කියන්නේ? එහෙනම් ඍජුව හෝ වක්ෂාකාරෝ හෝ දුකේ ඉපදීම නතර කරන්න බෑ හේතු වෙනවා. හේතු කියන තරපතෙන් කර්ම. කුසල හෝ අකුසල හේතු හැදුණා. හේතු හැදෙන එක නවත්තන්න බෑ කෙනෙකුගේ හිත අපිරිසිදුයි නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයාගේ හිත අපිරිසිදු වෙලා තියෙන දෙආකාරයකට හිතේ අපිරිසිදුකම තියෙනවා ක්‍රම දෙකකට නීවරණ ධර්මයන්ගෙන් සහ අනුශේ ධර්මයන්ගෙන් හිත අපිරිසිදු වෙලා තියෙනවා. හිත අපිරිසිදු වුණොත් තියෙන වැරද්ද තමයි හේතු හදාගන්න නැතුව ඉන්න බෑ මිහිරි හෝ අමිහිරි හෝ හේතු හැදෙනවා. හැදෙන හේතුව අමිහිරි වුණොත් ඍජුවම දුක හැදෙන හේතුව මිහිරි වුණොත් උපදින ඵලය මිහිරි මිහිරිදී නොපැවැත්මෙන් ආයුකට වැටෙනවා. අන්තිමට ගත්තාම හිත අපිරිසිදු කෙනාගේ චරිතය ගොනු වෙලා තියෙන දුක් විඳිනවා කියන තැනක. හිත අපිරිසිදු වෙන කෙනාට යන්න කිසිම දොරටුවක් නැහැ. ඍජුව හෝ වක්‍රාකාරව හෝ කියන දෙකෙන් දුක් විඳින්න වෙලා තියෙනවා. ඍජුවම දුක් විඳින දෙයට වඩා ශ්‍රේෂ්ඨයි උසස් සැප කියන එක යම් මට්ටමකට ලැබෙන මට්ටම. නමුත් ඒකද ඉන්න සුදුසු මදි ඒක නොප්‍රවත්ම අපහු දුකක් නක්. එහෙනම් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝදපණං කියලා දේශනා කළේ හිත පිරිසිදු කරගන්න කියලා මොකද හිත අපිරිසිදු වුණොත් බීජ හැදෙනවම නම් මිහිරි හෝ අමිහිරි හෝ බීජ හැදෙනවම නම් අමිහිරි බීජ හැදුනොත් උපදින ඵලය අමිහිරි මිහිරි බීජ හැදුනොත් උපදින ඵලය මිහිරි ඵලයේ නොපැවැත්ම මිහිරි. දෙක ආකාරම දුක. එතකොට ඒ දෙයාකාර හිතේ අපිරිසුදුකම දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝදපණන් හිත පිරිසුදු කරගන්න කිව්වා භාගවත් බුදුරජාණන් වහන්සේලාගේ හිත පිරිසුදු කර ගැනීමේ ක්‍රමයේ අනුශාසනාව දෙආකාරයි සමත විදර්ශනා කියලා. නීවරණ කියන ධර්මයන් දුරු කරලා නීවරණ කියන හිතේ කිලුට අයින් කරලා නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්න සමත භාවනාවත් අනුසය කියන හිතේ කිලුට අයින් කරලා අනුසය කියන ධර්මතාවය දුරු කරලා හිත පිරිසුදු කරන්නට විදර්ශනාවත් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මේ සමත විදර්ශනා කියන ධර්මතා දෙක කරනකොට වෙන්නේ මොකද්ද? සිතේ නීවරණ සහ අනුසය කියන දෙආකාරයෙන් පවතින කිලුට අතහැරෙනවා. කිලුට ඇයි අතහැරෙන්නේ? අතහරින්නේ. කිලුට තිබුණොත් මිහිරි හෝ අමිහිරි හේතු හැදෙනවා. හේතු හැදුණොත් තියෙන දෝෂය මොකද්ද? ඍජුව හෝ වක්‍රා කරෝ දුක එනවා. දැන් මෙයා හොද්දට දන්නවා දුක්ඛ නිරෝධය සඳහා අපි යමක් කරනකොට හොඳට දැනගෙන කරන්න ඕනේ. භාවනා කරනවා කියලා මොනවා හරි දෙයක් කරන්න නැතුව. දුකයි දුක එන හැටි හොඳට තේරුම් කරගන්න දුක්ඛ සත්‍ය මේ චතුරාර්ය සත්‍ය තව පරියායක මම මේ කියන්නේ වෙන ක්‍රමයකට. ඍජුවම හෝ වක්‍රාකාරව හෝ සැප නැතිවීමෙන් එන දුකත් දුකේ ලැබීමෙන් එන දුක දෙකම දුක්ඛ සත්‍යයටයි ඇති. ඒ දුක ඇති කරන හේතුව තමයි ඒ දුක නැමැති ඵලය ඇති වෙන හේතුව නැත්තම් බීජය තමයි මොකද්ද? මිහිරි හෝ අමිහිරි හෝ බීජ ටික හේතු. මිහිරි හෝ අමිහිරි හෝ කියන බීජ ටිකේ හේතු ටික තමයි ඒව ටික ඇති වෙන්න හේතුව තමයි හිතේ අපිරිසුදුකම. ඔන්න සිත අපිරිසිදුකම නිසා බීජ හැදෙනවා බීජ නිසා වක්‍රාකාරෝ හොයි ඍජුවෝ දුක නැති ඵලයේ උපදිනවා දුකයි දුක ඇති වෙන හැටි හිත පිරිසිදු වුණොත් මිහිරි හෝ අමිහිරි හෝ හේතු හැදෙන්නේ හේතු හැදුන් නැත්නම් ඍජු හෝ වක්‍රාකාරෝ හෝ දුක උපදින්නේ නැහැ දුක නිරුද්ධ වෙනවා ඔන්න දැන් දුක දුකේ Nirodhayat ඇති වෙන හැටි දන්නවා. හිත පිරිසුදු වීම සහ නොවීම මත දුක නැති වෙනවද දුක ඇති වෙනවද කියන කාරණා දෙක තමන්ට තේරුම් කරගන්න පුළුවන්. ආය වෙනස් වෙන්නෙම නැහැ මේ පරයය. ඔහොමමයි වෙන්නේ. ඔහොමයි කියන්නේ වෙන දුක නැති වෙන්න ක්‍රමයක් නැහැ. හේතුඵල ධර්ම දැක්ක බුදුරජාණන් වහන්සේ ලෝකේ අවබෝධ කරගත්තාම ලෝකෙ පෙවුනේ ওই ක්‍රමය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට දුක දුක ඇති වෙච්ච හේතුවත් දුකේ නැතිවීම නැති කරන හේතුවක් වෙනවා. දුක නැති වෙන්න නම් හිත පිරිසුදු වුණොත් හේතු හැදුන් නැත්තම් දුක නූපදිනවා කියලා පෙන්වනවා. කෙනා කෙනාට දැන් අයිතියක් තියනවා දුක් විඳින්නෙක් වෙනවද නැද්ද කියන එකට. ඒ කියන්නේ හිත පිරිසුදු කර ගන්නවද නැත්තම් මෙහෙමම ඉන්නවද කියන එක තමයි තමන්ගේ අයිතිය. මේ සාසනේ බල කරලා නැහැ. සහේතුකෝ පාර පෙන්නවා. දුක මෙන්න මේ පාර දුක කියන එක තියෙනවා. මේ පාර දුක නැති වෙනවා කියන කාරණාව තියෙනවා. යනවද නැද්ද කියන එක කෙනා කෙනා තීරණය කරගන්න. කෙනා කෙනා කරන්න. සචිත්ත පරිවදපන හිත පිරිසුදු කරගන්න කියන ඔය ටිකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක නිවෙන මාවත මාවත පෙන්වන්නේ. මොකද දුක ඇති වෙච්ච හැටි තිබුණේ කිලුට වෙච්ච නිසා හේතු ඵල දහම සකස් වෙච්ච නිසායි. එතකොට ඒතම් බුද්ධාන ශාසන මෙන්න මේ ක්‍රම තුනට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුශාසනා කරන්නේ. අකුසල් කරන්න එපා ලෝකෙ තුල හරි යහපත කරන කුසල් කරන්න. කෙනෙකුට එතනින් නතර නොවි මිහිරිදේ නොපවත්ම දුකක් කියලා හිතනවා නම් කෙනෙකුට ඒ දුකත් වෙහසක් නම් ඒකලොත් මිදෙන්න ඕන. එයාට තව ටිකක් කියනවා. එහෙනම් හිත පිරිසිදු කරගන්න. මෙන්න මේ තුන් විදිහට කරන කෙනාගේ ජීවිතේ කවදාවත් හිස් වෙන්නේ නැහැ. නියම බෞද්ධයෙක් කියලා කියන්නේ එයා ලෝකෙදී මිහිරි හේතුව තියෙන නිසා මිහිරි ඵලයක් උපදිනවා. හිත පිරිසිදු කරගෙන තියෙන නිසා මිහිරි දේ නැති වෙච්ච දවසට දුක් විඳින්නෙත් නැතුව ඉන්න පුළුවන්. මානසික මට්ටමක් එනවා. එතකොට මෙන්න මේ හිත පිරිසිදු කරගන්නවා කියන කාරණාව මතක් කළා සමත විදර්ශනා කියලා ක්‍රම දෙකක්. ඒකෙදි නීවරණ ධර්ම දුරු කළා හිත පිරිසිදු කරගන්න නීවරණ ධර්ම දුරු කළා හිත පිරිසිදු කරගන්න සමත කමඨහන් 40ක් තියෙනවා. සමතකමටහන් 40ක් බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය මේ වගේ දස අසුභ දස කසින දස අනුසති මේ විදිහට කමටහන් 40ක් තියෙනවා ඊට පස්සේ අනුසය දුරු කරන්නට අනුසය දුරු කරගන්න තියෙනවා විදර්ශනා ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ පටිච්ච සම්පාද වශයෙන් විමසිය යුතුයි. ඔය ඔක්කොම නෙමෙයි කුමන හෝ ක්‍රමයකට එක ක්‍රමයකට විදර්ශනා කළාම විදර්ශනා කරනකොට අනුශය කියන කාරණාව දුරු වෙනවා. සම්මත විදර්ශනා කියන ධර්මතා දෙක යුගනද්ද මාරු මාරුට වඩනකොට ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික හැමෙන් හැමෙන් හිතේ තියෙන කිලුට තමයි ගෙවෙන්නේ. හිතේ තියෙන කිලුට ගෙවෙනවා කියන්නේ ටික ටික ටික ටික ටික ටික හේතු මිහිරි හෝ අමිහිරි හෝ හේතු රැස් වෙන ගතියයි ටික ටික ටික ටික අඩු වෙන්නේ. මිහිරි හෝ අමිහිරි හෝ හේතු හැදෙන ගතිය ටික ටික අඩු වෙනවා කියන්නේ ඍජු හෝ වක්‍රාකාර වෙන දුකයි ටික ටික අඩු වෙන්නේ. දුකයි ගෙවෙන්නේ. දුකෙනුයි මිදෙන්නේ. ඒ නිසා දුක නැතිකරන්න නම් වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව පෙන්වන්න බුදුජානකසේ පහළ වුණේ. ඔන්න ওই ටික තේරුම් අරගෙන දුක නැති කරගන්න ඒ සඳහා නුවණින් මෙනෙහි කරන්න ඒ සඳහා ජීවිතය යොදවන්න. දෙන්නේ හිත හිතේ තියෙන නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්න ක්‍රමය ක්‍රම හැම විටකම අපිට ලබා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ තුලදී මම දකිනවා යම් යම් අඩුපාඩු බවක් මේ විදර්ශනා කරන එක අනුශය දුරු කරගන්න එක. ඒ ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. මෙතනදී මම ගොඩාක් උත්සාහවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් විදිහකට නම් ඒ විදිහටම ලෝකෙට යමක් වෙන්නන්ද. ඒ නිසා අපි කොහොමද විදර්ශනා කරන්න ඕනේ කියන ටික මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්නම් එක එක ක්‍රමවලට එක එක පරයයන්ගෙන් ක්‍රමවලින් පෙන්වන්න පුළුවන් නමුත් අපි මෙතෙන්දි කියමු සමාධිත්‍ය නිවැරදි දැකීම විදර්ශනා කියනකොට විශිෂ්ට දර්ශනයක් විශේෂ දැක්මක්. කුමකට වඩා විශේෂද? කුමකට වඩා විශිෂ්ටද? සාමාන්‍ය ලෝකයා දකින්නවට වඩා සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා විශේෂ දැක්මක් වෙන්න ඕනේ. ඒ විදර්ශනා නුවණටමයි කෙලෙස් ගෙවෙන්නේ. අනුශය දුරලා යන්නේ. ඒ විදර්ශනා ඥානය ඥානය ඇති කරගන්න මේ පටිච්චසම්පාදය හරහාම දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි ඒකෙදි එක ක්‍රමයක් පරයයක් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදාර රෝහිතස්ස දෙවියට ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ සතඤ්ඤම්මේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමී පටිපදංච පඤ්ඤාපේමි මේ සංඥා සහිත මනස සහිත බඹයක් පමණ ශරීරයේ තුලම මම ලෝකයේද පනවමි ලෝකයේ ඇතිවීමද පනවමි ලෝකේ නැතිවීමද පනවමි නැති කරන මගද පනවමි ඔන්න ඔය මට්ටමට ඔය දර්ශනේ ඔන්න ඔය ටික දකින ඔය විදර්ශනනුව ඔය තමයි බුදුරජාණන් වහන්සේ දකින ලෝකයට අයිති නැති නුවණින් දැකපු ඇත්ත ඔය අපේ මනසත් ඔන්න ඔතෙන්ට ආපු දවසට ඔතෙන්ට ගත්ත දවසට අනුශය කියන එක අතහැරෙනවා හිත පිරිසුදු වෙනවා තියෙන අපිරිසුදු ඔක්කොම නැති වෙනවා ඕක තමයි අපේ මෙන්න ඒක තැනකින් ගන්න නෙමෙයි. අපි බලමු පොඩ්ඩක් කොහොම ගියොත්ද කොහොමද මේ දර්ශනයට අපිට ළඟා වෙන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ මට්ටමට වඩා හැම ආගමකටම දර්ශනයකටම වඩා මේ බුදුදහම වටින්නේ ඔන්න උතන. මොකද අපි හැම කෙනෙකුටම හිතෙන්නේ අපි ඉපදෙන්න ඉස්සර වෙලා මේ ලෝකෙ තිබුණා. මේ තියෙන ලෝකේ තමයි අපි උපන්නේ. අපි මරුණයන් පස්සේ මේ ලෝකෙ තියෙද්දි මේ ලෝකෙන් මැරිලා අපි යනවා. නමුත් මේ තියෙන ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ උපදින්න ඉස්සෙල්ලමත් මේ ලෝකෙ හැදිලා තිබුණේ තියෙන ලෝකෙක තමයි අපි උපන්නේ. ඉපදෙන්න කලින්ම තිබුණු ලෝකෙ තමයි අපි මේ දැන් ජීවත් වෙන්නේ. මැරිලා අපි මේ ලෝකෙන් අපි යනවා. ලෝකේ තියෙනවා අපි යනවා. අපි ඉපදෙන්න පෙර ඉපදුනන් පස්සේ ඉපදෙන වෙලාවෙදිත් මේ ලෝකයේ තියෙනවා කියන තැනකයි අපි ඉන්නේ නිත්‍ය සංඥාව. නමුත් බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව ඒක නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඉපදෙන්න පෙර ලෝකෙ තිබුණේ ආයතන ටිකේ පහළ වීමම ලෝකෙ පහළ වීම. මේ ආයතන ටිකේ පැවැත්මම ලෝකෙ පැවැත්ම. ආයතන ටික නිරුද්ධ වීමම ලෝකේ නිරුද්ධ වීම කියන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. නමුත් අපි හුරු වෙලා තියෙන්නේම අද අපි විදර්ශනා කරනවා කියලා අනිත්‍ය බලනවා කියලා කරන්නේම තියෙන ලෝකෙක මෙනෙහි කර කර ඉන්නේ. ඒ මෙනෙහි කරන්න ඉස්සර වෙලා බාහිර පසු බිමම අපේ මෝහයි. බාහිර පසු බිමම අපේ වැරදි. උපදින්න පෙරත් ලෝකේ තිබුණා තියෙන ලෝකෙක තමයි අපි ඉන්නේ අපි මැරිලා යනවා නමුත් ලෝකේ තියෙනවා කියනකොට බලන්නේ නිත්‍ය සංඥාව නෙමෙයිද කියලා මේ දැනුත් අපිට ඒකයි වෙලා තින්නේ මේ තියෙන ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඥාන හේමෝත සූත්‍රයෙන් තියෙන කුමක් ඇති කල්ලි ලෝකේ පවතීද කුමක් ඇසුරු කරගෙන ලෝකේ උපදිනවද චන්නමේව උපාදාය මේ ආයතන හය අසුරු කරගෙන ලෝකේ පවතිනු චස්තු ලෝකෝ සමුප්පන්නු ආයතන ටිකේ ඉපදීම ලෝකේ ඉපදෙනු එතකොට කුමක් උපන්නහම ලෝකේ උපන්න වෙනවද කුමක් ඇති කල්හි කුමක් අසුරු කරගෙන ලෝකේ පවතිනවද මේ කුමක් නිසා ලෝකයේ සන්තව කරනවද කුමක් නිසා වෙහෙසටපත් වෙනවද කියලා එහෙමත යක්ෂය ඇහුවේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් ප්‍රදේශනක චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන හය ඉපදීම ලෝකේ ඉපදීම චන්නමය උපාදාය ආයතන හය අතුරු කරගෙන ලෝකේ පවතිනවා එතකොට චස්සු කුබ්බති සන්තවං ආයතන හය ඇති කල්ලිම මේ කෙලෙස් සන්තව කරනවා කෙලෙස් වශයෙන් අතුරු වෙනවා කෙලෙස් රැස් වෙනවා චස්සු ලෝකෝ විහඤ්ඤති ආයතන හය තියෙන කම් කල්හිම ලෝකේ විහිසෙනවා ආයතන හය තියෙන නිසාම ලෝකේ දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට එහෙනම් අපිට යම් වෙලාවකදී නුවණක් ආවොත් ආයතන ටිකේ ඉපදීමම ලෝකේ ඉපදීම ආයතන ටිකේ පැවැත්මම ලෝකේ පැවැත්ම ආයතන ටිකේ නිරෝධයම ලෝකේ නිරෝධය කියලා. එදාට ඉපදෙන්න කලිනුත් තිබුණ ලෝකයක් තියෙන ලෝකෙක ජීවත් වෙනවා මැරිණාට පස්සේ ලෝකේ තියෙනවා අපි මැරෙනවා කියන මට්ටම අතහැරෙනවා. එතකොට තමන් ජීවත් වෙන ලෝකයක් නෙවෙයි තමන් කියන දැනුම ලෝකේ. මේ ආයතන හයේ ඉපදීම ලෝකේ වෙනවා. ඒ වගේ දර්ශනයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බබ්බක් ශරීරයෙන් පණවීම කියලා. ඔන්න උතෙන්ට ආවහම තමයි ඔන්න ඔය වගේ තැනකට තැනක් දකින විදිහට අවබෝධ වෙන විදිහ නුවණින් මෙනෙහි කරගෙන තමයි විදර්ශනා කරනවා කියන්නේ. ඔන්න ඔය වගේ දර්ශනයක් හරහා ගිහිල්ලා තමයි හිත පිරිසුදු කරගන්න පුළුවන්. අනුශය දුරු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ටිකක් බලමු කොහොමද කොහොමද ආයතන හයේ පැවැත්මම ලෝකේ පැවැත්ම ආයතන හයේ ඉපදීම ලෝකේ ඉපදීම කියලා අපි දකින්නේ. මොකද දැන් අපිට පුරුවක් තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ මේ මෙතන තියෙන රූප ටික මම දකිනවා කියන තැනකින් මිසක දකින්න ඉස්සෙල්ලා තිබුණ තියෙන දේවල් මේ තියෙන දේවල්මයි මම දකින්නේ දැක්කට පස්සේ මේ දේවල් තියෙනවා කියන තැනදී අපේ ජීවිතේ හේදෙන්නේ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේදී දර්ශනය කියන තැන අපිට මෙහෙම තිබ්බොත් දකින්න පෙරත් මේ දේවල් තිබුණා නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි දකින්න වෙලාවේදී හේතු ප්‍රත්‍යයයි කියලා පෙන්නන්නේ. ඒ හේතු ප්‍රත්‍යය කියන එක මෙහි තියෙන හේතුවකින් එහෙ තියෙන රූපය දකින්න බෑ. ඇයි? ලෝකෙම බඹයක් වුණ ශරීරයෙන් දකින්නකොට ඇහත් රූපයත් හිතත් ඔක්කොම බබයක් මොන තරයෙන් දකින්න වෙලා. ඒක ඇත්තටම තියෙන. ඊගොල්ලෝ තියෙන අසිරුම් තත්ත්වේ නැත්තම් අපිට හිතනවා හරි ඇහැ ආධ්‍යාත්මික හිත ආධ්‍යාත්මික නමුත් ආධ්‍යාත්මික අපේ ඇහෙන් බාහිර රූපනේ අපි දකින්නේ කියන තැනකින්. ඕකට තමයි ඔතනදී මම අර මතක් කරනවා ටිකක් අපිට ක්‍රම කීපයක් තියෙනවා අර මිරිඟුව දකින්නකොට තිරසංගත සතෙකුයි අපි අතර තියෙන වෙනස බලන්න. තිරසංගත සතාටත් මේ ඇහැ තියෙනවා, මේ හිත තියෙනවා, එයාටත් ඉදිරියෙන් රූපයක් පේනවා. අපිටත් ඇහැක් තියෙනවා, හිතක් තියෙනවා, රූපයක්ත් පේනවා. දැන් තිරසංගත සතා හිතන්නේ පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා. ඒ කියන්නේ පේන්නේ ජලය වගේ පේන දෙයමයි තියෙන්නේ කියලා හිතන්නේ. එතන තියෙන හිඳයි පේන්නේ කියලා එයා හිතන්නේ. එතකොට ඒ සතාට වතුර පිපාසිකුත් හැදෙනකොට වතුර වගේ පෙනෙනවා පෙනෙන දේ තියෙනවා එතකොට බොණ්ඩ නොදුව හිටියොත් තමයි පුදුමයි. වතුරත් පිපාසයි පිපාස වේලාවේදී වතුරක් පේනවා. පේන දේ තියෙනවා කියලා හිතනකොට අපි දුවන්නේ නැති වෙයි. දුවනවනේ. ඒ මානසික මට්ටමේදී එයා දුවනවා. දැන් අපිට ජලය වගේ පේන්නේ. අපිට වතුර දිපහකුත් හැදෙනවා. ජලය වගේත් පේනවා. අපි දන්නවා පෙවුනට පේන දේ තියනවා නෙමෙයි. තියෙන්නේ මිරිඟු පේන්නේ ජලය වගේ. දෙකකට බෙදනටක් ගන්න ඕනේ අපි. ඒක අපි දුවන්නේ. මෙන්න මේ අරමුණේදී මම කියන්නේ ඔන්න ওই ભેදෙමයි තියෙන්නේ. ඒ මිරිඟුව ජලය කළා පෙන්නපු මේ ඇහැමයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඇහෙන් කවදාවත් ඇත්තක් පෙන්වන්නේ නැහැ. විඥානේ හැමදාම මායාකාරයක්මයි. නැති දෙයක් ඇති හැටියට පෙන්වන්නේ මායුපමංච විඥාන. අර මිරිඟුව වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස උජා කියලා සුද්‍රාෂ්ටක මට්ටම රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට අපිට මේ හැඩසටහනක් හදලා පෙන්නනවා. අපි හිතාගෙන ඉන්නේ මේ පේන දේ තියෙනවා තියෙන දේම පේනවා කියලායි. පේන දේම තියෙනකොට තියෙන දේම පේනකොට ඒක අල්ලන්න අපි අත නොදැම්මොත් පුදුමයක් නෙමෙයි. නමුත් භවයේ උසස් වෙච්ච කෙනෙකුට තිරසංගත සතාගේ මෝඩකම වගේ අපේ මෝඩකම තේරෙනවා. මෙතන මිදුඟුව තියෙන තැනක ආයතනයන්ට මේ ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ. අපි කවදාවත් හීනින්වත් ඉගෙනගෙන නැහැ දැනගෙන නැහැ මේ ඇහැ හිත නිසා බාහිර ධාතුවක් නිසා ආයතන ටිකට ලෝකෙම ඇවිල්ලා මේ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මෙච්චර කල් මේ තියෙන එකමයි පරිහරණය කරන්න කියලා. නමුත් පින්වතුන් එක කාරණාවක් තේරුම් කරගන්න මිරිඟුව ගාවට යන්න ඉස්සෙල්ලා ජලය වගේ එක තිබුණේ ගියයින් පස්සේ තියනවා නෙමෙයි මේ නලියන ස්වභාවය විතරයි තියෙන්නේ ඒ ස්වභාවය දිහා මේ ඇහෙන් බලනකොටම වතුර වගේ සටහනක් හදලා ඇහෙන්ම හදලා ආපහු අපිටම ඉදිරිපත් කරනවා එයාගේ කෘත්‍ය ගැන නුවණ නැති වෙච්ච ඒ වගේ මායාවට මායාව ඇති නොදැක තිරසංගත කතා පැටලුණු පැටලිලා පේනවනේ. අපිට යන්තම් ඒ අරමුණේ ඒ උගලෙන් ගලවෙන්න පුළුවන් වුණා එයාගේ හැටි දැක්ක නිසා. මේ අරමුණෙත් ඔයා ওই ටිකම කරනවා. අපිට විතර කමුතිය සලකන්නේ එයා. ධාතුව තියෙන තැනක මේ රූපයක් හදලා අපිට මේ ඉදිරිපත් කරනවා. ඉතින් අපි හිතන්නේ මේ තියෙන දෙයමයි තියෙන අයමයි කියලා හිතන්නේ. මිරිඟුවේ දකින්න පෙර දැක්කයන් පස්සේ තිබුණා නෙමෙයි අවස්ථාවට ආයතනයන්ට හැදිලා පේනවා වගේ මේ හැම දෙයක්ම දකින්න පෙර තියෙන්නේ සුද්‍රාත්‍රක මට්ටමේ. දැක්කයන් පස්සෙත් එහෙමයි දකින වෙලාවට ආයතනයන්ට ලෝකෙ හැදිලා පේනවා. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විනා තින්න සංගති පස්සෝ කියන මේ කාරණාවෙන් පෙන්නනවා දකින්න පෙරද තිබුණත් නෙමෙයි මේ බඳු රූපයක් දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි දකින වෙලාවේදී චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු මේ ඇහින් ඇහත් රූපයක් නිසා එතකොට ඇහින් හදපු රූපයක් මේ පෙන්වන්නේ ඒකට මම තව උපමාවක් ඔයගලන්ට කියන්නම්. දැන් අපි නිකමට කියමු වැලි ගොඩක් දැක්කොත් අපි බොහෝ කාලයක් හිතාගෙන ඉන්නේ බාහිර වැලි අපේ ගෙදර වැලි ගොඩක් තියෙනවා කියලා හිතමු. බාහිර වැලි ගොඩක් තියෙන හින්දා අපි ඒ වැලි ගොඩ දකිනවා. අපි දකින වැලි ගොඩ තියෙනවා කියලා අපි හිතාගෙන. නමුත් හොඳට විදර්ශනා කියලා කියන්නේ ලෝකෙට පේන මට්ටමට වඩා නුවණින් ඔබට යනවා. දැන් ලෝකෙට පේන මට්ටම තමයි වැලි ගොඩක් තියෙනවා, තියෙන වැලි ගොඩ පේනවා, පේන වැලි ගොඩ තියෙනවා කියන මට්ටම. දැන් අපි විදර්ශනා කරලා බලනවා. වැලි ගොඩ කියන්නේ මේ වැලි කැටේද වැලි ගොඩ කියන්නේ මේ වැලි කැටේද මේ වැලි කැටේද දැන් වැලි කැටේ කැටේ කැටේ කැටේ හිතෙන් හිතෙන් වෙන් කරලා බලනවා. ඔන හිතෙන් අපි පරිශ්‍රණයකුත් කරනවා. සෙනඟ ලක්ෂ කෝටි ගානකට අවිලා එක්කෙනාට එක වැලි කැටේ කැටේ කැටේ කැටේ අරගෙන යන්න කියනවා. ගෙනිච්චාම දැන් මේ ඇහෙන් බලනකොට වැලි ගොඩ පෙනේ අපිට. දැන් කාගේ අතේද වැලි ගොඩ තියෙන්නේ? මෙන්න මේ කෙනාගේ අතේ වැලි ගොඩ තියෙන කියලා පෙන්වන්න පුළුවන්ද කාගේ? බෑ. කවුද වැලි ගොඩ ගෙනihලා තියෙන්නේ? දැන් තිබුණු වැලි ගොඩ නැති වුණා නම් ඒකට වෙච්ච දෙයක් තියෙන්න එපා. දැන් වැලි කැට ටිකේ වැලි ගොඩ තියනවද? නැහැ. එහෙනම් හිස් අවකාශයේ තියෙනවද වැලි ගොඩ? නැහැ. එහෙනම් දැන් වැලි ගොඩට මොකද උනේ? දැන් වැලි ගොඩක් පේන්නේ අපිට. එහෙනම් ආපහු අපි කියන එක එක කරන වැලි කැටි කැටි කැටි කැටි ගෙනත් දාන්න කියලා. ගෙනත් දායි. දැන් ආයෙත් ඒ දිහා බලනකොට වැලි ගොඩ පෙනේ. දැන් කවුද වැලි ගොඩක් ගෙනත් දැම්මේ? කවුද? එහෙනම් අහක තිබිලා අවදින්නේ මේ පරිශ්‍රණය කරනකොට හොඳට පේනවා ඇත්ත තමයි එහෙනම් ආයතනයෙන්ට ලැබිලා තියෙන ඔය විදර්ශන මෙහෙම යමක් අහගත්තාම විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ දැන් මම පේන දේ තියනවා නෙමෙයි තියෙන්නේ අනිකක් පේන්නේ අනිකක්. මම කියනවා මිරිඟුව වගේ පේන්නේ ජලය වගේ තියෙන්නේ මිරිඟුව අපිට පේන දේ තියනවා නෙමෙයි පේන දේ පේන නොතිබීම හටගන්නේ කිව්වහම ඒක ඇත්තද කියලා බලන්න ධර්ම උත්සාහයට තමයි විදර්ශනා කරනවා කියන්නේ. මම කියනවා වැලි ගොඩ කියන එක පේන්නේ හිතට. තියෙන්නේ වැලි කැට, වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ පේනවා. පේන පේන දේ පෙර නොතිබීමයි හටගන්නේ. දකින්නේ ඉස්සෙල්ලා වැලි ගොඩක් තිබුණත් නෙමෙයි, දැක්කෙන් පස්සේ තියෙනවත් නෙමෙයි, දකින වෙලාවෙදිද හිතටයි පේන්නේ. ඇහැ උදව්වෙන් මෙහෙම රූපයක් හදලා පේන්නේ. කියලා කිව්වොත් ඔය අහගත්තු වචනේ ඕගොල්ලෝ ඇත්තද වුරුද කියලා පරීක්ෂණයක් කරනවා. මම කියන දේ පිළිගන්නෙත් නැහැ, දැහැර කරන්නෙත් නැතුව. ඒක ඕගොල්ලෝ උරගාලා බලන ඇත්තද කියලා වැලි කැටේ කැටේ කැටේ කැටේ කෙනා කෙනා අරගෙන යනවා. හිතින් දැන් ගෙනියනවා. ඇත්තටම කන්ද දැන් තියෙන කොයි වැලි කැටේද? නැහැ. එහෙනම් කෙනා කෙනා වැලි කැටේ කැටේ ගෙනත් ගන්නවා. කවුද දැන් ගෙනත් දැම්මේ? කවුරුත් ගෙනත් දැම්මේ නැහැ. එහෙනම් අවකාශයේ තිබුණෙත් නැහැ, තිබිලා ආවෙත් නැහැ. මේම බලනකොට හොඳට නුවණක් වෙන වැලි කැට ටිකයි හිස් අවකාශය විතරයි බාහිර තියෙන්නේ. එහෙනම් ගොඩක් හැටියට මෙහෙම තියෙන තැනක ඔක්කොම එකට එකතු කරලා පෙන්වීමේ හැකියාව තියෙන්නේ මේ ඇහැට නේද? මොනද තමන්ට ටිකක් නුවණ එනවා. මෙච්චර කාලයක් හිතුවේ දකින්න ඉස්සෙල්ලත් වැලි ගොඩක් තියෙනවා, තියෙන වැලි ගොඩයි දකින්න, දැක්කට පස්සෙත් වැලි ගොඩක් තියෙනවා කියන මේ මෝඩකම තිබුණේ දැන් යා දකිනවා දකින්න ඉතල වැලි ගොඩක් තියෙනවත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි දකිනවා කියන වෙලාවේදී වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් හැදිලා පේන්නේ නේද? ලෝකයට සාධාරණ නැති නමුත් ඇත්ත ඇති ඇති දකිනවා මෙයා. යම් කිසි සම්දේ ධම්ම සම්බන්ත නිරෝධම් යම හේතුන්ගෙන් හටගත්ත නම් ඒක නැති වෙනවා. දිත්තේ දිත්තමත්. දකින්නේ දේ දැකීම ප්‍රති ඉවරයි. කියන දර්ශනයකට එනවා. දකින්නේ ඉස්සෙල්ලක් තිබුණා නෙමෙයි දැකියන් පස්සේ තියෙනව නෙමෙයි තියෙන එක දකින්නවා කියන මට්ටමදී දිට්ඨි දිට්ඨ මත කියන්න බෑ. දැන් අපිට දිට්ඨි දිට්ඨ මත කියන්න බෑ. මොකද දැකපු gedර තියෙනවා. තියෙන gedෙත් අපිට අපව බලන් යන්න පුළුවන් කියන මට්ටමක ඉඳගෙන දැකපු දේ දැකීමක් විතරක් කියන්න පුළුවන්. එතකොට විදර්ශනා නුවණට තමයි දිට්ඨි දිට්ඨ මත කියන්නේ. එතකොට හොඳට දන්නවා එහෙනම් එහෙනම් මේ පේන්නේ හිතටයි කියන එක ඇත්ත. පේන දේ අනිකක් තියෙන දේ අනිකක් නේද? මොකද එයා දන්නවා පේන්නේ වැලි ගොඩක්. මම පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් වැලි කැට ටිකේ අත හැපේ මිසක වැලි ගොඩ අහුවෙන්නේ දැන් ඔක තා පැත්තෙන් ගත්තොත් වතුරක ඡායාවක් වැටලා තියෙනවා. වතුරකට ගහ වතුරේ ඉවුරයින් තියෙන ගහ අපිට පේනවා. පේන දේ අනිකක් පවතින දේ අනිකක්. පවතින වතුර පේන්නේ ගහ. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් පේන දේ කවදාවත් අහුවෙන්නේ අත වතුර නම් හැපිලා හිටි. ඒ වගේමයි මේ. පේන්නේ වර්ණ සටහනක් හිතටයි පේන්නේ. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා පටවි ධාතුවේ හැපිලා හිටි. මේ පටවියේ හැපේ ගිහිල්ලා. නමුත් පේන දේ අහුවෙන්නේ වතුරට අත දාලා ගහ ඇල්ලුවා කියලා හිතාගන්නවා වගේ මෝඩකමක් තමයි අපි මේ කරන්නේ. පටවියේ අත හැපුණට පස්සේ පේන දේ ඇල්ලුවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට විදර්ශනා කියනකොට පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ එක දෙයක් පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියලා මේ හැම අරමුණක්ම දෙකට බෙදෙන්න ඕනේ. පෙනෙන දේ පවතින දේ දෙකම එකයි කියලා දැක්කොත් මිරිඟුවේ ජලය දැකලා දුවන තිරසංගත සතා වගේ තණ්හාව නවත්තන්න බෑ. පෙනෙන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පෙනෙන්නේ කියලා රැවටිලා මිරිඟුවේ වතුර බොන්න දුවන මුවක්. පෙනෙන දෙයමයි තියෙන්නේ තියෙන දෙයයි පෙනෙන්නේ කියලා රැවටිලා පෙනෙන කෙනාව අල්ලන්න අත දාන අපිත් අතර වෙනසක් මේ මුවයි මේ අපි අතර වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ ඒ සතා මෝඩයි කියලා තේරෙනවා අපි මෝඩව තේරෙන්නේ ඒ සතාට ඒ සතා මෝඩයි කියලත් අපි මෝඩයි කියලා දෙකම තේරෙන්නේ. ඉතින් මෙන්න මේ හිත පිරිසිදු කරගන්නවා කියනකොට කොහොම හරි වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තව මම මේ පෙන්වන්නේ ගොඩාක් වටිනා බුද්ධෝත්පාද කාලේ හිස් නොවන ලබු මනුස්ස ජීවිතයේ හිස් නොවන බුද්ධිමත් කෙනෙක්ගේ හිතිය යුතු හිතන්න ඕනේ දර්ශනාත්මක පැත්තක් බුදුදහමේ තියෙනවා මේ දර්ශනේ තියෙනවා ඒ පැත්තටත් හිත යොමු කරලා හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ කුමන විදියකට හරි හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙලා හිත පිරිසුදු කරගත්තොත් කෙනෙක් අන්න ඒ හිත පිරිසුදු වීමේ ලක්ෂණය තමයි මිහිරි හෝ මිහිරි ඵල උපදවන හෝ අමිහිරි ඵල උපදවන හේතු යදෙන්නේ හේතු නොහැදුනොත් ඍජුව හෝ වක්‍රාකාරෝ උපදින දුක නැහැ අන්නේ ජීවිතය තමයි නිදුක් බවම සැප දුක නැතිකවම සැප ඕගලන්ට හිතෙන්න පුළුවන් දුක නැති එක නම් හොඳයි නමුත් කැපනති එකත් හොඳ වෙනවද? ඒ කැපනති එක දුකක් වෙන්නේ නැද්ද කියලා හිතේ. නමුත් කැප නැතිවීම නෙමෙයි දුක නැතිවීමම සැප. යම් සැපක් දුකකින් අවසන් වෙනවා නම් ඒක සැප නෙමෙයි. ඒක දුකක්. නිදුක් බවම සැප. දුක නැතිකමමයි සැප. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක විතරක් නෙමෙයි යම් සැපක් තියෙනවා නම් අනිත්‍ය වෙන විපරිණාම වෙන ඒ සැපද දුකක්. සැපයි කියලා කියන්නේ වෙනස් නොවන සැපක් තියෙනවා නම්. එතකොට විඳීමෙන් තොර සැපක්. මට ඒකට උපමාවක් කියන්න මම ගොඩාක් දක්ෂ නැහැ. මට පුළුවන් හැටියට මම උපමාවක් කියන්නම්. ඒ කියන්නේ දුක සංසිඳීම සැපක්. ඕගොල්ලන්ට තද්ද බඩේ කැක්කමක් හැදෙනවා. ඔළුවේ කැක්කමක් හැදෙනවා. ඒක කැපද? දුකයි. ඒ දුක හොඳයිද? නෑ. කැමතිද? නෑ. හොඳයි මේ බඩේ කැක්කුම හරි ඔළුවේ කැක්කුම හරි හොඳ වුණොත් උත්තටම බඩේ කැක්කුමක් තිබුණා එක පාටම හොඳ වුණොත් ඒක සැපද නැද්ද සැපයි නමුත් දැන් බඩේ කැක්කුම හොඳ වුණා හොඳ වුණා කියලා විඳින්න එකක් තියෙනවද ඔයගොල්ලන්ට දුක නැතිකම දුක දුකට සාපේක්ෂව දුක නැතිකම සැපක්මයි නේද? ඇඟට දැනෙන මට්ටමේ සැපක් නෙමෙයිද ඒක? ඇඟට දැනෙන මට්ටමේම සැපක්. නමුත් ඒ සැපේ කියලා ඔයගොල්ලන්ට විඳින්න පුළුවන්ද? විඳින්න අල්ලගෙන එකක් තියෙනවද? දුක නැතිකමම සැපක්. ඊට වඩා සිය දහස් ගුණයකින් කෝටි ප්‍රකෝටි මට්ටමකින් දුක සංසිඳීමේ සැපේ විඳිනවා. සැප කියලා අමුතුවෙන් මට එකක් පෙන්න ගන්න බැරි වුණාට සැප නැහැ කියලා හිතන් දෙපා ওই වගේ ඇඟට දැනෙන්නම සැප දැනෙනවා. ඒ බඩගින්න හෝ උළුවකක්ම හෝ නැතිකම නැති වුණාම දැනෙනවමනේ සැපක් අපිට. නමුත් ඒ සැපේ අපිට අර්ථ දක්වන්න බැහැ නේද? සැපේ මේකයි කියලා අර්ථ දක්වන්න පුළුවන්ද? ඒ සැපේ මේකයි කියලා. අර්ථ දක්වන්න බැරුණාට එහෙම සැපක් නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ එහෙම සැපක් තියෙනවනේ. තියෙනවා. මොකද මට ඒක කියලා පෙන්වන්න බැරි වුණාට එහෙම දුකේ නැතිකම සැපක් කියන එක විතරයි මට පෙන්වන්න පුළුවන්. ඒ සැපට සැප පෙන්වන්න තියෙන එකම දේ තමයි ඔළුවේ කැක්කුමේ දුකේ නැතිකමයි මේ මේ සැපේ මට. මගේ හිත සතුටුයි ඒකට. මම බොහොම සතුටින් ඇල්ලෙනවා ඒකේ ඒ සැපේ. නමුත් ඒ සැපේට මට දෙන්න අර්ථකථනයක් නැහැ. මෙන්න මේකයි කියලා විස්තර කරන්න බෑ. ඒකෙන් එතකොට කිව්වේ නැති දෙයක් ඔය සැපේ කියලා පෙන්වන්න නැත්තම් නැති එකක ඔය පුන පුනා කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. ඒ නිසා දෙමව්පිය සහෝදරය මැරිලා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් කායික මානසික පීඩා මේ ඔක්කොම දුක නැතිවීමෙන් ඇතිවන සංසිඳීමේ සැපයක් තියෙනවා. ඒ සැපේට බුදුරජාණන් වහන්සේ සැපයි කියනවා. ඒ සැපයට පෙන්වන්න බෑ වචනකින් දුක නැතිවීමේ සැප. දුක්ඛ නිරෝධේ සැපක්. නිදුක් බව සැපක් කියන තැන තමයි කියන්න පුළුවන්. ඒක මම මතක කරේ ගොඩක් දෙනෙකුට හිතෙනවනේ සැප කියනකොට නිකන් විඳින්න ඕනේ මට්ටමේම තව යමක් ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැප විඳිනවා කියන එක රළුයි. ඒක දුක. ඒක විඳින විඳින්නවත් මහන්සි. උග්ගත් කැලලක් අපිට ඒකේ සැපේ ගන්න උනොත් හක්ක රිදෙනකන් හපලා හපලා හපලා තමයි ඒකේ සැපේ ගන්න වෙන්නේ. නේද? ඉතින් මේ කාමයට හරියට උග්ග කැල්ලක් කරනවා. ඒකේ සැපේ විඳින්න වෙහෙතෙන්න වෙනවා. වෙහෙතිලා වැඩ කරලා උදේ ඉඳන් රැ වෙනකම් දුක් මහන්සි වෙලා මේ වගේ ගොඩාක් වෙහෙත මහන්සි වෙලා තමයි අපිට සැප විඳින්න වෙන්නේ. නමුත් નિરાයයෙන් එහෙම විඳින්නවත් ඕනේ නැතිනම් කෙනෙකුට සැප කියන එක ඒක තමයි උපරිම සැප කියන එක. ඉතින් ඒ බඳු සැපයක් ලබන්න පුළුවන්කම තියෙන මරණයෙන් පස්සේ නෙමෙයි. මේ ජීවිතේ. එතකොට හිතන්නකෝ මේ ජීවිතේ මොනතරම් සැප විඳිනු ඇද්ද කියලා. ඒ සැපේට උපමාවක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝකේ දෙවියෝ තීර්ෂය කරනවා ඒ සැපේට. ඒ නිර්ආමිෂ සැපේට දිව්‍ය ලෝකේ දෙවියෝ තීර්ෂයයි. ඒ කියන්නේ දෙවියන්ගේ සුදහා භෝජනය කියන එකේවත් නෑ කියනවා ඒ බඳු සැපයක් තැමරිලා. නමුත් ඒ බඳු සැපේ අත්දැකීමක් නැති නිසා යම් සැපයක නම් සැපයි කියලා අත්දැකීම තියෙන්නේ මේ හිත පුන පුනා එහෙට පයින්නේ අත්දැකීම නිසා. නුවණ නුවණින් තමයි වෙන්න ඕනේ වලකන්න ඕනේ. ඔබට අත්දැකීම සැපයි කියලා ඔබට අත්දැකීම ওই ටික තිබුණොත් ওই විතරක් නෙමෙයි සැප කියන්නේ. අද අත්දැකීම මේ ටික අතහැරියාම අද අත්දැකීමක් නැති වුණාට නොවින්දට ওই ටික අතහැරපු දවසට ওই කෑදරකම අතහැරපු දවසට ලැබෙන සැපයක් තියෙනවා. ඔතන ඔන්න ඔතනදී ශ්‍රද්ධාව විශ්වාසය ඕනේ. තාම නිබඳු සැපයක් ලැබිලා නැහැ. නමුත් අනිත්‍ය වෙන සැපේ කලකිරලා කලම අතහැරලා මෙහාට එන්න තරම් නුවණක් තිබුණා. ඒ නිසා අන්න ඒ බඳු කෙනා මේ ජීවිතයේම සපවත් සප සප විඳිනවා. ඈ ditta dhamma abhi nibbutu. එතකොට මෙලොවදීම පිරි ඉතින් බුදුරජාණන් වහන්සේ බුදුජාණන් වහන්සේලා අකුසල් කරන්නට එපා කුසල් කරන්නට හිත පිරිසුදු කරගන්න කියලා අනුශාසනා කළේ ලෝක තුල දුගතියකට දුගතිය වළක්වල සුගතියකට අරගෙන සුගතිගාමි වෙච්ච මිනිසයා සසරෙම මුදවන්න ඕන කියන අදහසෙන් ඒද පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලයෙකුට නෙමෙයි මේ හේතුඵල ධර්ම ගැන මොන කියන නිසා මෙන්න මේ න්‍යායේ පෙන්වුවා ඒතම් බුද්ධානුශාසන මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ලෝකෙට අවවාද කරනවා අනුශාසනා කරනවා. ඒ අනිවාර්යෙන්ම යා යුතුයමයි කියලා බලයක් නැහැ. ඔගලන්ට දරුවෙකුට දෙමව්පියෝ ආදරෙන් මග නොමග කියලා දෙනවා වගේ මේ මුළු ලෝකෙම දරුවෝ කියන හැඟීමෙන් බුදුරජාන් වහන්සේලා මග නොමග දෙක කියලා දෙනවා කීකරු දරුවෝ දෙමව්පියෝ කියපු නිවැරදි මගේ ගිහිල්ලා යහපත් වෙනවා අකීකරු කමට අයහපත් මාර්ගවල ගිහිල්ලා දුක් විඳින අයත් ඉන්නවා ඒක හොඳ නරක කියලා දුන්න දෙමව්පියන්ගේ වැරද්ද නෙමෙයි එයාගේ අකීකරු චරිත දෝෂේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක උපදින හැටි දුක නැති වෙන හැටි හිත පිරිසුදු වීම හා නොවීම නිසා දුක් විඳින හැටි දුක උපදින හැටි දුක් විඳින එකේ ප්‍රභේදත් කියලා දීලා තියෙනවා. හිත පිරිසිදු වුණාම ඒ සියලු දුකෙන්ම මිදෙන හැටි ඒ මිදීමට යන්න හිත පිරිසිදු කරගන්න ක්‍රම කරන හැටි කියලා දීලා තියෙනවා. බත්ති ගන්න බෙදලා අතට දුන්නා වගේ. ඉතින් කෙනා කෙනාට අයිතිය තියෙනවා කෙනා කෙනාට පුළුවන් හිත පිරිසුදු කරගෙන දුකෙන් මිදෙනවද මෙහෙමම හිත අපිරිසුදු භවයේ ඉඳලා දුක් විඳිනවද කියන එකට. ඉතින් හිත අපිරිසුදු භවයේ ඉඳලා දුක් විඳිනවා නම් 아무තු උත්සාහයක් ඕන ওই විදිහටම ඉන්න එක හොඳයි. ඒ මොකද ඉදීම ලැබෙනවා. ඉතින් හිත පිරිසුදු කළා දුකෙන් මිදෙන්න ඕනේ නම් ඒ ඕනේ කෙනා ටික ටික හරි හිමින් ඉන්නවා. විදර්ශනා ඥානෙ බැයි නම් අඩුම ගානේ දැන් අපි දැක්ක සමතේ කියන එක හිත පිරිසුදු වෙනවා විදර්ශනාව කියන එක හිත පිරිසුදු වෙනවා අපිට බැයිද දැන් පොල් ටික ගන්නකොට බලන්න තමන්ට තමන්ව සිහි කරගෙන පොල් ටික ගන්න පුළුවන්. මම චරා මරණ දුක තුරුල් කරගෙන දෙමව්පියෝ සහෝදරයෝ මරණ දුක තුරුල් කරගෙන මේ වැඩ ටික කරනවද දුකෙන් මිදෙන විදියට කරනවද කියන එක තමන් ගාව තියෙනවා. ඇයි තමන්ට නොයේක් නොයේ කේලම් හිත හිත හිත හිත හිතේ පොල් ටික ගන්නවා නම් තමන් දැනගන්න මගේ හිත අපිරිසුදු අපිරිසුදු බවෙන් මිදෙන විදිහකට නෙවෙයි මං ඉන්නේ. ඒ කියන්නේ හේතු සකස් වෙන පරිය ක්‍රමයකටයි ඉන්නේ. හේතු සකස් වෙන ක්‍රමයකට ඉන්නවා කියන්නේ මිහිරි හෝ අමිහිරි හෝ දුක උපදින විදිහකටයි ඉන්නේ. මම මේ දුක එන විදිහට ජීවත් වෙනව නේද? එහෙම දුක එන විදිහටයි මම මේ පොල් ටික ගන්න. ගේ අතු ගන්න. මොහොත ගානේ තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඉතින් එයා ගොඩාක් දේ බෑ. ගොඩාක් නෝන දන්නේ නමුත් එයා දන්නවා හිත අපිරිසිදු වුණොත් හේතු හැදුවා දුක එනවා කියලා අහලා තියෙනවා. හිත පිරිසිදු වුණොත් හේතු ටික ටික හරි හැදෙන එක නැති වෙන දුක නැති වෙනවා කියලා අහලා තියෙනවා. එහෙනම් හිත පිරිසිදු කරගන්න ඕන කියන උත්සාහය. පොල් ටික ගන්නවා හිත රැකගෙන සීල සත්‍ය නිදුක්ඛිතෝ නිරෝගීත සුපත. ගොඩාක් ලොකු දැනුමක් නැහැ. ගොඩාක් ලොකු කාරණා බර වචන දන්නේ නමුත් සීල සත්‍ය නිදුක්ඛිතෝ නිරෝගීත සුපත. නිකන් ගිරවි කියනවා වගේ. ඒත් එයා හිත රැකගෙන ඉන්නේ. යා මේ පඬිතයි කියන ලෝක මුළු ලෝකෙකට වඩා ශ්‍රේෂ්ඨයි. හොඳ නුවණක් තියෙන කෙනෙක්. ඇයි? එයා දන්නවා ඒ මොහොතට හිත ටිකක් පිරිසිදු වෙනවා. හේතු හැදෙනවා. එතකොට මොහොත ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු වලට බහින්න තියෙන්නේ අපිට විලුඹුවක් නොපෙනෙන තැනක ඉඳලා. කෙනා කෙනාට කැමති මට්ටමේ. ඒ වගේ මේ සාසනය ගොඩාක් ගැඹුරුයි. නමුත් බය වෙන්න ඕනේ අනේ අපිට බෑ නෙවුවා තේරෙන්නේ නැහැ කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ඉඳලා යන්න තියෙන්නේ අපිට. වචනේ තියෙන තැන ඉඳලා. කිරිසප්පේ පුර කියවන පුතේ කියන බුද්ධං සරණං ගච්ඡාමි කියලා බහතෝන ඔය වයසේ ළමයෙකුට කියන්නේ. එතන ඉඳන් යන්න පුළුවන්. එයත් සාසනයටයි. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයට පිළිටක් රැකවරණයක් කරගන්නවද නැද්ද කියන එක තමන් සතුයි තියෙන්නේ. අපි බුද්ධිමත් වුණොත් අපේ මිදීම අපේ නිවීම මේ ජීවිතේම හදාගන්න පුළුවන්. ඒ නිසා මේ උතුම් බුද්ධෝත්පාද කාලය ලැබුණු වෙලාවේ මේ මනුස්ස ජීවිතයක් ලැබුණු මේ මොහොතේදී මේ සත්‍යධර්මය අවබෝධ කරගෙන තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව මේ පින්තුන් දුතුන් නිවන් පිණිස හේතු උපනිශ්‍රියම වේවා පාරමිතාවක් වේවා Mm. කල්පනා කරගන්න ඕනේ. බොහෝම ශ්‍රද්ධාවෙන් හැම දෙනාගේම ජීවල් දොරවල් වල ඒ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි සිටේ පැහැදිලි විශ්වාසය ඇති කරගෙන මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරලා බොහොම වටිනා කුසල රහසක් සිද්ධ කරගත්තා කල්පනා කරගන්ට මේ සීලාකාරයෙන්ම පහළ කරගත් සීලෝම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් එවගේ මේ විහාරස්ථානයට අධිකෘත ශාසන මාමක ඉෂ්ඨකාරක සීල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වැඩි දියුණු කරගන්නමින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් වෙන සැනසෙත්වා කියලා සාදුනාද හැම දිනම පින් අනුමෝදන් කරමු දෙවියන්ට आकाशट्ठा च बुम्मट्ठा देवानागामणिका पुण्यन्तमनुमोदिता जनिवर्पन्तु बुद्धशासनम् आकाशट्ठा च बुम्मट्ठा देवानागामणिका पुण्यन्तमनुमोदिता जनिवर्पन्तु बुद्धशासनम् आकाशट्ठा च बुम्मट्ठा देवानागामणिका पुण्यन्तमनुमोदिता ඒ වගේම අපි හැම දිනම අද දවසේදී බොහෝම වටිනා පින්කමක් සිද්ධ කළා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා. ඒ පින් අපි අනුමෝදන් කළ යුතුයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම දෙමව්පිය සහෝදර ඥාති හිතේසින් හැම කෙනෙක්ම දාලා හැම කෙනෙක්ගේම වෙන් වෙලා ඒ රටක ජාතියක තියෙන සංස්කෘතිය ඒ වගේම විමුක්ති මාර්ගය හොඳ නරක දෙකවත් අහගන්න පුළුවන් පරිසරයේ හැම දෙයකින්ම වෙන් වෙලා මේ වගේ දුරු රටකට ආපු ඕගොල්ලන්ට ඒ දෙමව්පියෝ නැතිවෙච්ච පාඩුව සහෝදර ඥාති හිතේසින් නැතිවෙච්ච පාඩුව හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නැති කමේ අඩුව දැනෙන්න නොදී අම්මා තාත්තා කෙනෙක් වගේ ළඟ ඉඳගෙන පුංචි දරුවන්ට මග නොමග කියලා දෙන තයාබර සෙනෙහවන්ත දෙමව්පියෝ වගේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ වගේ දුර රටවල් වලට ඇවිල්ලා හොඳ නරක දෙක කියලා දෙන්න මේ පින්වතුන්ගේ ඉදිරියෙන් පිටිපස්සෙන් හිටියේ නැත්තම් අපි අද වටිනාකම නොතේරෙන්න පුළුවන් නැත්තම් මේ පින්වතුන්ලාගේ කැලෑ සත්තුලතු වෙනසක් නැති වෙයි. අපේ ජීවිත අපේ විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ ජීවිතවලත් කවදාම හරි දවසක හොඳ නරක දෙක තේරෙන්නේ මේ පින්වත් ස්වාමීන් වහන්සලා ඉන්න නිසායි. ඉතින් මේ පින්වතුන්ගේ ඒ විමුක්ති මාර්ගය ඒ වගේම මෙලොව පරලොව දෙකේම අභිවෘද්ධිය පිණිස පවතින ඒ කුසල ධර්මයන් ඒ නුවණ අවබෝධ කරගන්න වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ වගේ පරිසරයක උනත් මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න නිසායි මම මුලින්ම මතක් කළා අපේ අම්මා තාත්තවත් අපිට කල්ලා දෙන්නේ නැහැ මේ දුක් සහගත සසරෙන් ජරා මරණ දුකින් අපි ඉතර කරන එක දෙමව්පියවත් කළ නොදෙන යහපතක් මේ පින්වත් ස්වාමීන් වහන්සේලා කළා දෙනවා අපිට ඊට උපකාර කරනවා අවස්ථාව සලසලා දෙනවා අපි හැම දෙනාම එක විදිහටම සිද්ධ කරගත මේ සියලුම කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ වැඩ ඉන්න අපගේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් ඒකම ඒ ලොකු හාමුදුරන් වහන්සේට උදව් උපකාර කරමින් මේ පින්මුතුන්ගේ තියහකට පිණිස කටයුතු කරන අපේ අපි සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ඇති වේවා ඒ වගේම කරන කියන ශාසන මාමුක කටයුතු තව තවත් යහපත්ව කරන්නට ලෝකෙට සම්බුද්ධ ශාසනයටත් තවදුරටත් සේවය කරන්නට මේ කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට සහසම්බන්ධ වෙත්වා ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධිත මුතුන් නිවන සැනසෙන්නට මේ කුසල ධර්ම උතුම් නිවන් පිණසම් පාරමිතාවක්ම වේවා කියලා කවුරු සාදු ඒ වගේම කල්පනා කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වතුන්ගේ නමින්සී කාලයාත්‍රා කළව මේ ජීවිතේ සාංසාරික යම්තා ඥාති සංයයක් මිය පරලෝ ගිහිල්ලා සිටිනම් ඒ සියලු මියගේ ඥාතින් ඔවුන් කළා වූ පිනපෙන් සතුටින් සාධුනාදෙන් මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතින් දුකක සිටිනම් දුකෙන් අත මිදී සපවත් භාවයට පත්වීමෙන් ඒ ඥාතින්ද ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් වන සනසෙත්වා කියන අදහස් ඇතුව පින් අනුමෝදන් කරන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්ට ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව ඒ වගේම මෙතෙන්ට සම්බන්ධ වෙච්ච මේ පින්වත් සීලූම දෙනාටත් මේ සත්‍යාවට මෙතෙන්ට එන්න මේ පින්වතුන් ඊට අවස්ථාව සලසලා එන්නට නොහැකිව ගෙවල් දොරවල් යම්තාක් විදස් සිටියනම් ඒ සියලුම දෙනාටත් අද දවසේද මේ විහාරස්ථානෙට සිව්පසෙන් අප උපස්ථාන කළ හැමදාම සිව්පසෙන් අප උපස්ථාන කරන ඒ ශ්‍රද්ධාවන්ත පින්වත් සියලුම දෙනාටත් මේ පින් මේ කුසල ධර්මය අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ සියලුම දෙනා පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන් වන් සතු අනන්ත ගුණ බලයෙන් ඒ සෑම දිනාගම මෙලෝ ජීවිත වලට ඇතුවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපිපාසා දිව්‍යකට දුකි දුප්පත් අසරණ දින්දු භාගරපත් නොවේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මය උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා පවසනවා. Thank you. කාර්මික පින්තුනි පුරා පුරා දෙකක් කාල පරිච්ඡේදය මෙතනීම ගත වුණා වගේ තාම පැහැදිලි ලෙස ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ අපේ ආම්දුරන් වහන්සේ මේ අවස්ථාවේ බැලම දිනාටම පැහැදිලි කරමින් උසස් වූම ශාසනික සංග්‍රහයක් මේ අවස්ථාව තුළ ඉෂ්ට කළා සිද්ධ කළා උන්වහන්සේ මෙත කොටියන් කොට යන්නේ වටට ආ තේ උන්වහන්සේ මේ මෙල්බන් පුරවරයට වැඩම කරලා මේ කාල පරිච්ඡේදය තුල මෙහි ගත කරද්දී මේ ශාසනික කටයුතු ඒ වගේම පිරිසට ධර්මාභෝධය ලබා දෙමින් පසු වෙන මේ වකවානුව තුල උන්වහන්සේගේ සදාදර පියාණන් ජන්මාන්තරගත වී දැන් දින කිහිපයක් ගත වෙන බවට මතක් කළා. ඉතින් මෙහි වැඩම කළාට පස්සේ ඒ පියාණන්ගේ අභාවය සිදු වී තිබෙන්නේ මාසයට ආපසු වැඩම කිරීමට අවස්ථාව ලැබී නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ යුතුයකමක් තිබෙනවා. ඒ පියගුණ අනුස්මරණය කොට ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. සසුනට දැස විවිධ පරිත්‍යාගයන් සිද්ධ කරමිනුයි උන්වහන්සේ මේ කාල පරිච්ඡේදය තුළ ලංකාවේ අනුරාධපුර ප්‍රදේශයේ කැකිලාව ප්‍රදේශයේ ඒ අරණ්‍ය සේනාසන ස්ථානයක් ගොඩනගා එන එහි විවිධාකාරයෙන් ඒ පිරිස ඒක රාශී කරගෙන මේ ශාසනික ප්‍රතිපදාවන් ක්‍රියාත්මක කරන්නේ. මේ ශාසනයට දැසගත් කෙනෙකු තුලින් මොන විදිහේ ශාන්තියක්ද ලෝකයට උදා වෙන්නේ කියන එක ඔබට හිතා ගන්න අපහසුාවක් නැහැ. ධර්ම දේශනාවක් තුළින් පිරිසට මඟ පෙන්වීමක් විතරක් නෙවෙයි ගුණ සම්පන්න ජීවිත පිළිවෙතක් පවත්වන කෙනෙකුගේ සිතින් හැම තත්පරයකම විලෝකියට මහත් වූ සාන්තියක් උදා වෙනවා. ඒක ලෝකයට දකින්ට ලැබුණත් ඒක අපට හොඳ හැටියට පැහැදිලි. ඒ නිසා එබඳු ශාසනික ප්‍රතිපදාවක යෙදෙමින් හොඳ හැටියට ඒ වනදහම් ජීවිතයට පුරුදු කරගෙන අන්න ඒකද කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ධර්මය බෙදා දෙන අපේ හාමුදුරන් වහන්සේව ඇත්දැඩි කරපු ඒ දෙමව්පියන් මේ අවස්ථාවේදී අපි මුලින්ම සිහිපත් කරනවා. විශේෂයෙන් මීට දින කිහිපය උඩදී ජන්මාන්තරගත වෙච්ච පියාණන්ට උන්වහන්සේ කුතවේදීව පුණ්‍යානුමෝදනා පෙරදරි කරගෙනයි මේ කාලවකවානුව තුළ මේ ශාසනික ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. ඒ පියාණන් ලබාගත් ආත්මභාවය සැපවත් පවත්වා ගන්නට අප විසින්ද රැස් කරගත් සියලු කුසල ධර්මයන්ගේ ශක්තියෙන් වේවා ඒ පියාණන්ට අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසු ආකාරයෙන් ඒ ශාසනික ප්‍රතිපදාවෙහි යම් ඒ හාමුදුරන් වහන්සේව ඒ පැවිදි භූමියට පත්කොට වදාළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් අපේ පුණ්‍යානුමෝදනා ආශිර්වාදයන් මෙහිදී කරනවා. ඉතින් දැන් මේ කාල පරිච්ඡේදය තුල අපට ඊටාම වැදගත් වූ ධර්මානුශාසනාවක් පවත්වමින් හැම දිනාටම ජීවිතයේ පිළිබඳ සසර ගමන පිළිබඳ ඒ වගේම යායුතු මාර්ගයේ හොඳ හැටියට පැහැදිලි වෙන ආකාරයෙන් ඒ ධර්ම දේශනාව පවත්වනු ලැබුවා. ඉතින් උන්වහන්සේට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. රත්නත්‍රි සූවිසි කුණ ආශිර්වාදයක් උතුම් ජයසිරි මහා බෝසමිඳුන්ගේ ආශිර්වාද දෙවි රැකවරණ තුලින් අපි පවරන ආශිර්වාද ශක්තියින්ද තුලින් හොඳ කායික හා මානසික සුවය සතුට ශක්තියින් වේවා තව තවත් ඒ ධර්මයේ හැසිරෙන තුන්වහන්සේට වාග්ය තවදුරටත් ලෝකයේ ශාන්තිය පිණිස ඒ ධර්මයේ දේශනා කරන්නට ශක්තිය වේවා දිගා සිරි සම්පත්තියෙන් වේවා කියලා ප්‍රාර්ථනා පතන උතුම් බෝධිසත්ව උතුම් නිර්වාණ ශාන්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේ මේ හෝරා දෙකක් ධර්ම දේශනා පැවැත්වුවේ දැන් පොඩක්වත් නොවලදා ඉතින් දැන් අපි උන්වහන්සේට ඉලක්පත ටිකක් වළඳන්ට අවස්ථාව ඉදකඩ සැලසනවා. ඒ කාල පරිච්ඡේදය තුල අපේ පද්මසිරි මහත්මයා මේ අවස්ථාවේදී මේ අයට වචන සල්පයක් සඳහන් කරනවා ඇති ඊට අපි අවස්ථාව ඉඩකඩ සලසා දෙනවා මේ විදිහේ ධර්ම දේශනාවක් පවත්වනවා කියනකොට ඒ සඳහා ධර්ම පූජාවන් පවත්වන්න ඕනේ කියලා අපිට මේ මහත්මියට මතක් කළා. ඉතින් මේ අවස්ථාවේදී මේ පූජාවන් සිදුසරන් සිදුනා. නම් වශයෙන් සිහිපත් කිරීම කරන්න එපා කියලා මතක් කළා. ඒ අයගේ ජීවිතවලට අවශ්‍ය කරන සියලු ආකාරයේ යහපත ශාන්තිය වේවා කියන ඒ ප්‍රාර්ථනාව ලබනවා. දැන් කපිසිරි මහත්මයා කරුණ ටිකක් ඔබට සිහිපත් කරනවා. Thank you.